වා ලෝකවාද පරිසංයුත්තං වා ආදිමේව නුකෝබන්ති භික්ඛුනෝ මනසිකරෝතෝ එවමෙව දිට්ඨීනං පහානං හෝති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කවුරුත් දන්න පරිදි නේවාසික භාවනා වැඩමුළුවක නැත්නම් පූර්ණ කාලීනව භාවනාවකට සැදිලා පැහැදිලා වැඩමුළුවක ඉඳලා ඉන්න අවස්ථාවක්. ඒක ඉතින් අපි කාගේ කොයි ජීවිත රටාවනෝ බැලුවත් වටන වෙලාවක්. ඉතින් ඒ වගේ වෙලාවක් ලබා ගන්න කෙනෙකුට ඊටු පැති වෙලාවට හම්බෙන්නේ බොහොම අමාරුවෙන් සැලසුම් කළ තමයි ගන්න වෙන්නේ. ඊට පස්සේ සැලසුම් කරු ප්‍රමාණයට ඒකේනා ඒ ලබාගත් වෙලාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න හිතනවා කියන එක ස්වභාවිකයි. ඉතින් ඒ සඳහා අපේ සාමාන්‍ය තර්ක ඥානෙ කල්පනා කරලා බැලුවොත් වැඩියෙන්ම වෙලා අරගෙන ඒ වැඩි සාක්ෂාත් කරගත්ත චරිතයක් තමයි අපිට මහා බෝසතාණන් වහන්සේගේ චරිතය. පුදුම විදිහට ආත්ම ගණන් මේ මොකද්ද මේ සත්‍යය කියලා හොයන්න උත්සාහ කළා. ඒ උත්සාහ කරලා කරලා කරලා අවසානයේ ඒක සර්වඥතා ඥාණය සාක්ෂාත් කරගත්තට පස්සේ උන්වහන්සේට ඇතිවෙච්ච මේ මහා කරුණාවෙන් ඉස්සල්ලා නම් හිතුවා මේක වෙන කෙනෙකුට කරගන්න බැරි වෙයි කියලා. ඒ නිසා බණ නොකියන්නේ එහෙම නැත්තම් ධර්මදේශනා නොකරන කල්පනා කරා මේකේ ගැඹිරත්වයේ වගේ මේකේ තියෙන මේ පඩලවිලි සහිත සංකීර්ණ ස්වභාවය නිසා. ඒ නිසා සංග්‍රහ ගාන්තවල සඳහන් වෙනවා බුදුනාට පස්සේ සර්වචනාංශයේ මේ බණ නොකියන්න තීන්දුව කරයි කියලා. එතකොට සහම්පති බ්‍රහ්මරාජා ඉදිරියට ඇවිල්ලා ධනක් බිම තියලා උතුරු සළු සකස් කරගෙන තුන් සැරයක් වන්දනා කරලා අපි වෙනුවෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. මෙච්චර කාලයක් මම බුදු වෙන්නම් අනික් අය බුදු කරවන්නම් බුද්ධෝ අං බෝධිසාමි මම මිදෙන්නම් අනික් අය මුදවන්නම් මුත්තෝවං මෝත ඉස්සා මෝචිස්සාමි ඊතර වෙන්නම් අනික් අය ඊතර කරවන්නම් තින්නෝහං තාරිස්සාමි කික්ඛා පෙරම් පුරුප වහන්සේ දැන් ඒක සාක්ෂාත් කරගත්තට පස්සේ ඒකේ ආයත තේරුම් ගන්න බැරි වෙයි කියලා දේශනා නොකර හිටියොත් බාගෙද හරි ලෑස්ති කෙනෙක් ඉන්නවනම් ඇත්තට එච්චරම දූවිලි නැති කෙනෙකුට වුණත් අවාස ආදානයක් සිද්ධ වෙනවා ඒක නිසා ඒ සමහරක් මිනිස්සුયો ඇස්සලිච්චර දූවිලි නෑ ඒගොල්ලන් පේනවා. අන්නේ ගැන අනුකම්පා කරලා ධර්මයේ දේශනා කරන්න කියලා ඉල්ලීමක් කරපු ජවනිකාවක් අපේ පොත්වල සඳහන් වෙනවා. ඊට පස්සේ ඉතින් ਸਰවචන්නාංශය සිද්ධ වෙනවා. ඒ විදිහට උනන්දු කෙනෙකුට ඒකට කොච්චර බාධා තියෙනවද? අපේ තියෙන වගකීම්, යුතුයකම්, මේ ශිෂ්ටාචාරයෙන් අපිට පනවලා තියෙන නීති රීති ගොඩාක් දේවල් තියදී කොහොමද කෙනෙක් ඒකට පූර්ණ කාලීනව කෙසේ වෙතත් යෙදෙන්නේ කියන එක හිතන්න වැඩිචා. ඉතින් එහෙම පූර්ණ කාලීනව යම් කිසි හිතුණයි ඉදුණයි කියලා හිතමු. පැවිදිලා අරන්නේ ගත වෙලා බණ භාවනා කරන භික්ෂුවක් හෝ වේවා නැත්නම් අමුදරුවන් රකින්න පුහත්යම ඇති මේ වගේ යෙදී පැහැදී ඉසදී ගත කරනකොට එයාට බණට වඩා නැත්නම් බණ වගේම එවෙන් ලැබිච්ච කාලයකදී උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා කොහොමද ගත කරන්න ඕනේ කියන එක සර්වඥංශය කල්පනා කරපු දෙයක්. ඇත්තම සුදුසුක වශයෙන් කළ යුතුය. ඊයනව තමයි මේ අනුග්‍රහිත සූත්‍රයේ සර්වඥංශය සඳහන් කරලා තියෙන්නේ. යම් කිසි කෙනෙකුට තාම ළඟා කර ගන්න බැරි වුණා වූ චේතු විමුක්ති ඵලයේ හෝ චේතු විමුක්ති ඵල සමාපත්තිය එහෙම නැත්නම් ප්‍රඥා විමුක්ති ඵලයේ හෝ ප්‍රඥා විමුක්ති ඵල සමාපත්තිය ලබා ගැනීම සඳහා යාගේ දෘෂ්ටියට මොන විදිහේ උදව්වක් ආධාරයක් අනුග්‍රහයක් කළ යුතුද කියන එක මේ අනුගහිත සූත්‍රය සඳහන් වෙනවා. ඒක ඊතරම්දී බුදුචානන්සේ කාටත් තේරුම් ගන්න පහසු වෙන විදිහට කාරණා පහකටයි අඩු කරලා කියන්නේ දේශනා කරන්නේ. ඒ නිසා අනුගහිත සූත්‍රය අංගුත්තර නිකාය පංචක නිපාතේ නැත්තම් පහේ කරුණ අඩංගු පොතේ තියෙන්නේ. ඉතින් ඒකෙදී ඉස්ලාම් බුදුජානන්සේ සඳහන් කරන්නේ මේ වගේ ලබා ගන්න බැරි වෙච්ච තාම සාක්ෂාත් කරගන්න බැරි වෙච්ච මේ විමුක්තිය චේතෝ ඵල විමුක්තියක් වශයෙන් හෝ ප්‍රඥාවල විමුක්තියක් වශයෙන් ලබා ගන්න නම් ඒකේ නා ඒ සීලයක තියෙන වටිනාකම තේරු ගන්න. එහෙම නැත්නම් හික්මෙන්න ඕන. නැත්නම් සීලාචාර වෙන්න ඕන. නැත්නම් සීතල වෙන්න ඕන. සීල් රකින්න ඕන. ඉතින් ඒකයි අපි මේ වැඩමුළුව පටන් ගන්නකොට ක්‍රමිකව අපි මේ අටසිල් සමාදන් වෙනවයි කියලා එකක් කරන්නේ බුදුජානනාංශේම කියලා නෑ අටසිල් සමාදන් වෙන්නේ කියලා. බුදුජානනාංශේ පොදු මතක් කිරීමක් කරනවා සිල්වන්ත වෙන්නේ කියලා. ඒක නිසා අපේ ලොකු සංසින්න කාලේ මතක් කරනවා අපි මේ පන්සිල් රකින පිරිසක් වශයෙන් අටසිල් වලට යෑමෙන් සීලය අදි සීලයක් වඩපත් කරගන්නවා. ඒ නිසා අපිට මේ අධිශීලයේ ගත කරන කාලේ පුරාට හිතලුත් කරගන්න පුළුවන්. අපි වෙන තැනකට ආවා වෙන කාලසටහනක් හොයාගත්තා වෙන ඇඳුම් ඇඳා වෙන සීලයක් සමාදන් වුණා වෙන જાති පිටසක් ඇතුළු කරා මේ සේරම අපි කරන්නේ අපේ හිත අලුත් කරගන්න. පිච්චි දේවල් ගැන කතා කර කර ඉන්නවට වැඩිය හිත අලුත් කරගන්න ඒක තමයි සීලෙන් වෙන ප්‍රධානම කෘත්‍ය. Tamante සීල් ගත්තයි කියලා එහෙම හිත අලුත් වීමක් වෙන්නේ නැත්නම් එහෙම නැති ඒ කියන්නේ ඒ සීලේ අනුග්‍රහයක් ලැබිලා නැහැ කියලා. ඒ නිසා මේ සීලේ පණ වගේ රකින්න ඕන. මේ සීල රකින්න මේ වැඩමුළුවට නාමලිය පංචකිරීම සඳහා පමණක් නෙවෙයි. ඒ සමාදන්ව රකින්න සීලය කිකිලියක් තමන්ගේ බිත්තර ටික රකින්න වගේ සෙමරමුවෙක් තමන්ගේ සෙමර වලිගේ රකින්න වගේ රකින්නේ කියලා තියෙනවා. ඉතින් ඒකෙන් පේනවා මනුස්සයා නොමනුස්සයා කවුද කියලා. දෙක සුත අනුගහිත මේ වගේ භාවනා කරන ගමන් තමන්ගේ පොතේ දැනුම බෞද්ධ භාවය මූල ධර්ම දැනුම වැඩි කරන්න. අපි සාමාන්‍යයෙන් කියන මේ මූල ධර්ම දැනුම හැම වෙලාවෙම වාසියට හිටින්න වාසියටත් හිටනවා කියලා. ඒ වුණාට වැඩමුළුවකදී ඒ ලබන ලබලා දෙන මේ මූල ධර්ම ධර්ම අවාසි නොවන විදිහට වාසියට හැර වෙන විදිහට කතා කරනකොට අපි වට කියනවා විපස්සනා ධර්ම දේශනා කියලා. මුචා හැම ධර්ම දේශනාවක්ම මේකට ගැලපෙන්නේ නැහැ. හැම ධර්ම දේශනා කරන හැම ධර්මඥානෙම මෙතෙන්ට අදාළ වෙන්නේ නැහැ. ඒ දාල නොවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා තමයි මෙතෙන්ට ගන්න ඕනේ අදාළ වෙන තමන්ගේ ගමනට ධෛර්යයක් වෙන අත්පොත තමන් ළඟ තියාගෙන ඉන්නවා වගේ. ඉතින් ඒකට තමයි ඔය වැඩමුළුවකදී ධර්ම දේශනාවක් ඉදිරිපත් කරගන්නේ ඒ ධර්ම දේශනාව යෝගාවචරයන්ගේ දැනුම ලබලා දෙන අතර යෝගාවචරයන්ට ප්‍රතිස්පන්දිකුත් ඉස්සරහට ලබලා දෙනවා. ඒක තමයි අපි මේ පැයේ නැත්නම් මේ වෙලාවේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊගාවට මේ අනුගහිත සූත්‍රය පිළිබඳව හිත යෙදුවොත් සාකච්ඡා අනුගහිතේ. ඒක තමයි අපි දවල් එකමාර දෙකමාර කාලය ගත්තේ. අපි පිරිස එකතු වෙලා අපිට පෑන් නගින ග්‍රන්ථි ස්ථාන ගැටලු ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඒක මේ වැඩමුළුවට අදාළ ප්‍රශ්න මිස අපි ඇයි මේ කාලේ මේ යකඩ ගණන් බහලා තියෙන්නේ කියලා ප්‍රශ්න කරන්න යන්නේ නැහැ. ඩොලර් එක බහලා තියෙන්නේ මොකද කියලා නැගලා තියෙන්නේ මොකද කියලා කියන්නේ යන්නේ නැහැ. ඇයි මේ පෙට්‍රල් කාටවත් කියන්න බැරුව නිකම්ම නිකම් පෙට්‍රල් ගන්න බහලා තියෙනකෝ අපිට ප්‍රශ්න නැහැ. අපි ඌව නෙවෙයි මේ සාකච්ඡා කරන්න යන්නේ. අපි සාකච්ඡා කරන්නේ අපිට භවනා කරන යට යන අදාළතාවයේ ඒකත් දෙපාර්ශ්වෙම වග බලා ගන්න. ප්‍රශ්න නගන අයත් උත්තර දෙන අයත් අනවශ්‍ය ප්‍රශ්න වලට යන්න පටන් ගත්තොත් අපි මේක වල්පල් කතා කරා වෙනවා. ඒක නොවෙන්න ධර්ම සාකච්ඡාවක් පවත්නවා කියන එක අත්‍යවශ්‍ය වැඩමුළුවක් නම් නමුත් ඒකේ එල්ලේ මතු කරගන්න විදිහට කෙළුවේ නැත්තම් කාලේ නාස්ති වීමක් වෙනවා. ඒක හොඳට පේන්න තියෙනවා ධර්ම සාකච්ඡා කරනකොට එල්ලයක් නැතුව ඒ කරන වැඩ නිසා විශේෂයෙන්ම පූර්ණ කායන භාවනා කරන පිරිසකගේ ඒ කාලයට ගෞරවේ නැති වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා අපි මෙතනදී ධර්ම සාකච්ඡා පවත්වන්නේ ඒ දෙවටක් දිගේ හරක් රංචුවක් කරයි යනවා වගේ එහා පැත්ත මෙහා පැත්ත පයින්ට දෙන්නේ නැතුව දෙපැත්තේ වැට ගහලා අරගෙන යනවා. මෙන්න මේ විදිහට සීලානුගහිතේ සූතානුගහිතේ සාකච්ඡානුගහිතේ තියෙනවා නම් ඒ ලොකු ජයග්‍රහණයක් පසුබිමක් එහෙම නැත්නම් අදාළ කරුණු සම්පූර්ණ වීමක් වෙනවා නමුත් එපමණකින් ওই කියන සම්මාදිට්ඨිය ඍජු වීමක් වෙන්නේ ඒකට සමත භාවනා විදර්ශනා භාවනා කියලා නැත්නම් මේ අනුගහිත සූත්‍රය කියන්නේ සමත අනුගහිතය විපස්සනා අනුගහිතය කියලා ඒ ලැබිච්ච සුතමේ ඥානේ පිටලා තියෙන සීලයෙන් සුද්ධ වෙන කමඨහනේ යුක්තව සමාධි ප්‍රඥාව වඩන්න. නැත්නම් සමත භාවනා විදර්ශනා භාවනා වඩන්න. ඉතින් එතකොට තමයි කෙනෙකුට පෞද්ගලික වශයෙන් හෝ සමස්තයක් වශයෙන් පිළිසෙට දියුණුවක් චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය පට බේරෙන්නේ. ඒ නිසා අපිට සාමූහික වටිනාකමකුත් තියෙනවා. ඒක නැත්නම් සාමූහික වගකීමක් තියෙනවා. ඒ වගේම පෞද්ගලික වගකීමකුත් තියෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම වග බලා ගන්න ඕනේ. ඒ වගකීමකින් වගවීමකින් යුක්තව කටයුතු කරන්න. ඒකට කරන අනුග්‍රහය තමයි මේ සුත අනුග්‍රහය. ඉතින් මේ සඳහා අපි සාකච්ඡා කරා කල්ැතුව මේ වැඩමුළුව සඳහා අපි ගන්නේ මොකද්ද සූත්‍රය නැත්තම් මොන මාතෘකාවද කියලා. එතකොට ඉදිරිපත් වෙච්ච මාතෘකාවේ කොටසක් තමයි මම මේ ධර්මදේශන ආරම්භයේ දවසේ මාතෘකාව වශයෙන් තිබ්බේ මේ සූත්‍රය කියන්නේ සල්ලේක සූත්‍රය කියලා. සල්ලේක සූත්‍රයේ තියෙන ක්‍රියාපදේ තමයි ලේක කියන පදේ. ලේක කියලා කියන්නේ ලියනවා, කපා හරිනවා, උල් කරනවා, සුද්ධ කරනවා වගේ අදහසක්. අපි ලේක ලේඛන කලාව කියලා කියන්නේ ඉස්සර තිබුණේ ගලේ කොටන එක. ඒ නිසා ගලේ ඒ කට්ටක් තියලා කපනවා. නැත්නම් ලීයකින් කැලක් අස් කරගුවාම අකුරක් මතු කරගන්න. ඒකට ලේඛන කලාව කියනවා. ඒක ඇවිල්ලා තියෙන මේ ලේඛනය කනිනවා කියන අදහස තියෙන මේ. ලේඛ ආත්මසින්ම කනිනවා නැත්නම් සල්ලේක කරනවා කියලා කියන්නේ අපි ළඟ තියෙන කෙලෙස් කපල කපල අයින් කරනවා කියන එක. කෙලෙස් කපහරනවා කියන්නේ ලියා දමනවායි කියලා. අපි පලා ලියනා වගේ ලියලා ලියලා කපලා කපලා දාන. ඉතින් ඒකට අපි සල්ලේක සූත්‍රය කියනවා විවිධ නම් ਸਰවචන්සි පාවිච්චි කරලා තියෙනවා. මේකට පාවිච්චි කරලා තියෙන්නේ සල්ලේක. මේ සල්ලේක සූත්‍රය සඳහන් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකේමයි. ඉතින් ඒක නිසා කවුරු හරි බලනවා නම් මේ මජ්ක්‍ධිම නිකායේ තියෙන මේක තියෙන ඇත්තටම 8 වෙනි සූත්‍රයේ වශයෙන් සූත්‍ර 152. ඉතින් මේකෙදී සූත්‍රේ මතුවෙන්නේ දෙබ්බසක ස්වරූපයෙන් එහෙම නැත්නම් ਸਰවචනාංශයෙන් අසන ලද ප්‍රශ්නයකට ਸਰවචනාංශය දෙන පිළිතුරක් වශයෙන් තමයි මේ සූත්‍රය සම්බන්ධ වෙන්නේ. ඉතින් සමහර සූත්‍ර තියෙනවා ਸਰවචනාංශෙම හිතලා පිළිචට උදව් වෙයි කියලා කියන ප්‍රශ්න. සමහරට මේ වගේ තියෙනවා සාකච්ඡාවකදී එක ප්‍රශ්නයක් අහන දිග සූත්‍ර දෙනවා. සමහරකට ප්‍රශ්න එකක් කර පස්සේ එකක් ප්‍රශ්නාවලියක් අහනවා. ඒකට සරෝජනස උත්තර දෙනවා. සමහරලාට තියෙන ප්‍රශ්න අහන්නේ ශිෂ්‍යෙක් උත්තර දෙන්නේ ශිෂ්‍යෙක්. එහෙමත් යන සූත්‍ර තියෙනවා. විශේෂයෙන් මේ වගේ දෙබස් එකිනෙකා මගින් මගර ප්‍රශ්න අහන ඒවට කියන්නේ වේදල්ල සූත්‍ර කියලා. නමුත් මේ සූත්‍රය වැටෙන්නේ එහෙම වේදල්ල කොටසට නෙවෙයි. එක ප්‍රශ්නයක් යන්නේ ප්‍රස්තුතේ පමණයි. කතාපාබතං කියලා මේකට සඳහන් කර දෙනවා. කතාවක් පටන් අරගන්න අවශ්‍ය මූලික ප්‍රස්තුතේ ලැබලා දෙනවා. මාතෘකා ලැබලා දෙනවා. ඊට පස්සේ අපේ chance එක දිගට ඒ පුත්කලට දේශනා කරනවා. ඒක කොටක් දේශනා කරන්න ඇති. නමුත් මේක ආනන්ද ස්වාමීන්ගේ කන්ට වැටුණාට පස්සේ ආනන්ද ස්වාමීන් කල්පනා කරනවා දැන් අපි වාගේ පස්සේ පහළ වෙන මිනිස්සුන්ට පස්චිම භවිකයන්ට දැන ගැනීම සඳහා මේක හොඳද නරකද කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි ඒ පළවෙනි ධර්ම සංගායනාවේදී ඒ මතක තියාගෙන ඉඳලා 500ක් මහරහතන් වහන්සේලාට ඒක දේශනා කරනවා. ඊට පන්ති අනුමත කරන්න ඕනේ මේක ඉස්සරහට යන්න ඕන එකක් කියලා. අපි දන්නවා පරිශීලනයක් සඳහා තොරතුරු එකතු කරුවට පස්සේ ඒ සියලුම තොරතුරු පරිශීලනයේ විග්‍රහයට යන්නේ. ඒ අදාළ මාතෘකාට උනතරතුරු විතරයි අරගන්නේ. ඒකෙන් තමයි නිගමනයට එළවෙන්නේ. ඊට පස්සේ තමයි අපි ඒ පරිශන වාර්තාව ලියන්නේ. ඉතින් මේක කොහොම හරි වටිනා සර්වචනසිකේ ඉගෙනීම ඉදිරියට ගෙන යාමේදී වටිනාකමක් තිබිච්ච බව පේන්න තියෙනවා. ඒකයි මේකට සංගීතකාරක ස්වාමීන් වහන්සේලා නමක් දාලා මේක වෙනම සූත්‍රයක් විදිහට සම්බන්ධ වෙලා තියෙන්නේ. හැබැයි මේ මේ සූත්‍රය අලංගු කරුණු නැත්නම් මේක කියලා දෙන්න හදන ඒ ධර්මතා විනයයි නැතුවාම කියලා කියන්න බෑ. මොකද මේ කතා කරන්න හදන්නේ මේ දෘෂ්ටි පිළිබඳව. ඒ ප්‍රශ්න අගන්නේ මහාචුන්ද කියන හාමුදුරුවෝ. අපිට මේ මහාචුන්ද හාමුදුරුවෝ හම්බ වෙනවා ඒ බොජ්ජංග සූත්‍රවලක්. මේ ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ ගිහි කාලේ බාල මල්ලි කෙනෙක් විදිහට තමයි බොජ්ජංග සූත්‍ර විස්තර කරනකොට විස්තර වෙන්නේ. ඒ නිසා යම් ආකාරයට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරුවොත් එක්ක ධර්මසේනාධිපති වශයෙන් සමීප ඇසුරක් කරාද ඒ වගේ ගතියක් ඒ ස්වාංශික මල්ලි කෙනෙක් වෙච්ච ගිහි කාලේ ඒ චුන්ද ස්වාංශත් තිබිලා තියෙනවා. ඒ නිසා සර්වචනාංශයට ඒ බොජ්ජංග සූත්‍ර දේශනාව අවශ්‍ය වෙච්ච වෙලාවේ නැත්නම් අසනීප වෙච්ච වෙලාවේ චුන්ද ස්වාමීන් තමයි කතා කරලා කියන්නේ. ඒ වෙලාවේ තන් චුන්ද ස්වාමීන් වඩනවා සර්වචන්සේ වන්දනා කරන්නේ. චුන්ද මට බොජ්ජංග පොඩ්ඩක් කියන්න කියලා. ඊට පස්සේ තමයි සර්වචන්නාංශයට චුන්ද ස්වාමීන් වහන්සේ හරියට ගෝලයා ගුරුනාංශයට බොජ්ජංග සූත්‍ර දේශනා කරනවා. ඒ ස්වාමීන් වහන්සේ වගේම තමයි නමින් නම් පෙළ තියෙන්නේ මහා චුන්ද බොජ්ජංගේ කියන වගේ මේකේ තියෙන මහා චුන්ද. ඒ ශාන්ති භාවනා කරගෙන ඉන්නකොට භාවනා නැගිටට පස්සේ පුරුද්දක් වශයෙන් සර්වඥාන්සේ වන්දනා කරන්න ගිහිලා සර්වඥාන්සේගෙන් අහනවා ප්‍රශ්නයක්. ස්වාමීන් වහන්සේ යම් කිසි කෙනෙක් ළඟ මිත්‍යා දෘෂ්ටි තියනවා. මේ මම කියන්නේ කවුද කියන එක හෝ ලෝකය කියන්නේ මොකද්ද කියන එක. එහෙම නැත්නම් ආධ්‍යාත්මික වශයෙන් හෝ බාහිර වශයෙන් අපි පටලවා ගන්න දෙකක් තමයි මේක. ඇතුළත ලෝකේ සහ පිටත ලෝකේ. මේ ඇතුළත ලෝකය පිළිබඳව හා බාහිර ලෝකය පිළිබඳව ඒ වැරදි දැක්මක් වැරදි දෘෂ්ටියක් තියෙන කෙනාට තමයි පෘථග්ජනය කියලා කියන්නේ. ඉතින් එවනේ පෘථග්ජනෙක් භාවනා කරන්න පටන් අරගෙන මේ මානසිකාර්යය නැත්නම් අපිට විපස්සනා කරන්න පටන් ගත්ත පමණින් නැත්නම් විපස්සනා ආරම්භ කළ පමණින් යාගෝ තියෙන දෘෂ්ටි නැති වෙනවා කියලා. එතැයි දෘෂ්ටි බැහැර කරන්න පුළුවන්ද කියන්නේ. ඉතින් මේක දැන් අපි අද ඉන්නේ 2600ක් ගත වෙච්ච තැනක අපිට කල්පනා කරන්න තියෙන පැති කීපයක්ම තියෙනවා. අටුවාචාර්යන් වහන්සේ යම් යම් ප්‍රශ්න කළා. මේ දෙබ්බස සාධාරණීකරණය කරනවා. මහචුන්ද ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ මේ වෙනකොට දෘෂ්ටිය ප්‍රශ්නයක් අයින් කරගත්ත කෙනෙක්. එහෙම නැත්නම් අවබෝධය ලැබපු කෙනෙක්. ඒ වුණාට සමහර විටක ඒ ශාන්තිගේ ගෝලිය අතර ඉඳ ඇති කියනවා. නිවන් ලැබලා නැහැ. දෘෂ්ටි අයින් කළා නැහැ. ඒගොල්ලෝ හැබැයි කියා පානවා මං දෘෂ්ටි අයින් කරලා තියෙන කියලා. පෙනී හිටිනවා මට මේ මේ ආකාරයෙන් මට දෘෂ්ටි නැහැ කියලා. අපි ඒකට කියන්නේ ශාසනයේ අදිමානීය කියලා. ඒක කෙලෙසයක්. භාවනා කරන කෙනෙක් තමන් පිළිබඳ අදි තක්ෂීරුවටපත් වෙනවා. භාවනා කරන යනකොට ඇතිවෙච්ච යම් යම් අත්දැකීම් නිසා මලකද දිට්ඨිය නැහැ මලකද මාන නැහැ මලකද තෘෂ්ණා නැහැ එහෙම නැත්නම් කියනවා මට මේ පළවෙනි ධ්‍යාන ලැබිලා තියෙනවා දෙක ලැබිලා තියෙනවා තුන ලැබිලා තියෙනවා හතර ලැබිලා තියෙනවා විපස්සනා ඥාන ලැබිලා තියෙනවා මාර්ග බල ඥාන ලැබිලා තියෙනවා කියලා ඉතින් ප්‍රකාශයටපත් කරනවා ඒපත් කරනකොට යම් හේකින් යම් කිසි කෙනෙක් ඒ Taman නොලැබිච්ච වෙනි මාර්ගඵලයක් එහෙම නැත්නම් වට කියන උත්තරී මනුෂ්‍ය ධර්ම කියලාත් කියනවා. ධ්‍යානයක් මාර්ගඵලයක් බඩ වඩා ගන්න විතරක්ම කරනවා නම් එයාගේ මහානකම නැතිලා යනවා. පාරජික හතරෙන් එකක් තමයි Taman සාක්ෂාත් කරගත්තේ නැති උත්තර මනුෂ්‍ය ධර්මය. Tamanගේ ලාභ කීර්ති ප්‍රශංසා සඳහාම දන දන දැක දැක කියනවනම් ඒකට කියනවා උත්තර මනුෂ්‍ය ධර්ම ප්‍රකාශ කිරීම කියලා. ඉතින් හරි අමාරු බේරෙන්න අමාරුම ප්‍රශ්නයක් ඒක. බේරෙන්න අමාරු නීති රෙගුලාසියක්. ඒක කොච්චර සියුම්මට බුදුරජාණන්සේ භික්ෂුවට භික්ෂුවකට මේ අහිංසක බව තියාගන්න මේ අධිමාන එහෙම නැත්නම් ඔලොමලකම නැතිකරන්න උපදේශ උපමාන දීලා තියෙනවාද කියනවනම් භික්ෂුවක් උපසම්පදා වෙනකොටම උපසම්පදා මාලකයේදීම කියනවා යම් හේකින් මේ දෙන උපසම්පදාව මේ අනවශ්‍ය විදිහට මේ උත්තරී මනස ධර්ම නොලබපු උත්තරී මනස ධර්ම ලබාගත්තයි කියලා රට්ටු රවට්ටලා බඩ වඩා ගන්න ගියොත් බඩ රස්සාවක් කර ගන්න ගියොත් උත්තරීම මේ නැත්තම් ලාභ සත්කාර සම්මාන සිලෝග ගියොත් මේ දී උපසම්පදා එතනින්ම නැතිලා යනවා. ඒක නිකන් බිල්ලෙන්ම කපලා ගියා වගේ. කවුරක්වත් ඇවිල්ලා කියන්න ඕනේ නැහැ. මෙහෙම ඔයාට වෙනවයි කියලා ඒකෙම දිරනවා. මම බලනකොට අනිත් පැත්තෙන් සරුවචනංශය බලනකොට සරුවචනංශයට පේනවා අහිංසකවත් එහෙම කියවෙන වෙලාවක් තියෙනවා. එයාගේ කෙලෙසයක් නිසා. අදිමානී කියන කෙලෙසේ නිසා එයා හිතන ඇත්තට මට මේ සුවිශේෂ අත්දැකීමක් ලැබුවා. මේක සමහර විටක තණ්හාමාන චිතුරීමක් වෙන්න පුළුවන්. නැත්නම් මේක ධ්‍යානයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක මාර්ග බලයක් වෙන්න පුළුවන් කියලා. එයා කියලා තව කෙනෙකුට කියනවා. එයාට මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලබන අදහසක් නෙවෙයි තියෙන්නේ. නමුත් අදි탁චීරවලටපත් වෙලා. ඒකට බලපාන්නේ මාන්නේ කියන කෙලෙසි. ඒ මාන්නයට බුදුජාන්සේ අදිමානේ කියලා අදි탁චීරවලටපත් කරන්න හේතු වෙන මාන්නයට අදිමානේ කියලා කියනවා. ඒ නිසා මෙවැනි ප්‍රකාශයක් මයිලක මාන දැන්ට දෘෂ්ටි නැහැ. මම මම සම්මා දිට්ඨිකයි නැත්තම් මගේ වැඩ හරි. එහෙම නැත්නම් මයි ළඟ වැරදි දෘෂ්ටි නැහැ කියලා වගේ අපේ ඇතින් සමාජ ප්‍රශ්න ප්‍රකාශ වෙනවා. ඒක අර වගේ න්‍යාය පත්‍රයක් ඇතුළු ලාභ සත්කාර ලබන්න කන්නේ කන්නේ අධිමානීසත් වෙන්න පුළුවන්. අන්න ඒක නැති කිරීම සඳහා ਸਰවඥාන්සේ ඒ අපිට කලියුතු නොකලියුතු ධර්ම පෙන්වන්නට කියනවා අඩු ගානේ මේ ජනයා ඉදිරිපිට කුලයා ඉදිරිපිට මම විවේකීට කැමතියි කියලාවත් කියන්න යන්න එපයි කියලා. ශුඤ්ඤාගාරී අබිරවාමීති මම මේ ශුන්‍යාගාර වලට කැමති මම විවේකයට කැමති කියලා කියන්න ගියත් ওই කෙලෙසේ ඕජාව තමයි එළියට එන්නේ. දැන් හොඳටම සමාජශීලීව ගත කරන තමන්ගේ පවුලේ සමාජිකය නැත්තම් තමන්ගේ නෑයෙක් නෙමෙයි නැත්තම් තමන් ගත කරන කෙනෙක් ඉන්නකොට මම නම් ඕකට කැමති නෑ මම හරීම කැමති විවේකයට මම හරි කැමති මේ ශුන්‍යාගාරයට කියලා කියනකොට මේ තරමටවත් කටවරද්ද ගන්න එපා. දිව රද්ද ගන්න එපයි කියලා තියෙනවා. ඉතින් ඒකට කොච්චර සියුම් සම්මා වාචා එහෙම නැත්නම් තව කෙනෙක් කතා කරනකොට දිව හපා ගන්න නැතුව වචන වර්ධ ගන්න නැති වෙන්නේ ඊටාම අදුම තක්ෂීරුව තමයි මම ශූන්‍යාගාරයකට කැමති වෙනවා. එහෙම නැත්නම් මම විවේකයට කැමති. මම හුදකලාවට කැමති කියලා හරි මේ මම පාමක් කරන්නේ. කියා බෑමක් කරන්න. කටපූචාන දේශනා කරන්න යන්න එපා. ඩහැර පාණ්ඩ යන්න එපා. ඉතින් මේක තමයි ලේසිම ක්‍රමේ. නැත්නම් මේකට තියෙන ලේසිම ක්‍රමේ තමයි භාවනා කරනවා කියලා අඟවන්න යන්න එපා කාටවත්. අද තියෙන භාවනා නොකර භාවනා කරනවා කියලා අඟවන ලෝකයක්. ඒකට මේ මේ සූත්‍රයේ උත්තරයක් තියෙනවා. කෙසේ නමුත් මේක උගාක් වෙලාවට බාහිර ලෝකෙට ප්‍රශ්නයක් ඇති වෙනවා. ප්‍රශ්න ඇති වෙනවා කියලා කියන්නේ භාවනා කරන එක නම් කියන්නේ බාහිර ලෝකෙකට ප්‍රශ්න කරනවා කියන්නේ. මම මේ භාවනා කරන්න යනවා මට විවේකී දෙන්නේ නැහැ මට නිස්සද්ද භාවය දෙන්නේ නැහැ ඒගොල්ලෝ හිමීට වැඩ කරන්නේ නැහැ. নানা ආකාර ප්‍රශ්න ඇති වෙනවා. නමුත් මේ භාවනා කරන එක නම් ලෝකෙට ඇති කරන ප්‍රශ්න පිළිබඳව භාවනා කරන එකට තේරෙන්නේ නැහැ. ඒ වෙනතේ කියන තියෙන මෙච්චරයි. මේ ප්‍රශ්නේ ඇති කිරීම හා නැති කිරීම කියන වාක්‍යෙම ලෝකයට නෑ භාවනා කරන අය ගාව විතරයි තියෙන්නේ. පුළුවන් නම් පරිස්සම් වෙන්න කිතයි. ඒ මිස භාවනා කරන මිනිස්සු අපිට විශේෂයක් කරලා සලකන්නේ ඇත්තට බැලුවොත් විශේෂ අවස්ථාවක් ඇර මේ අපි භාවනා කරන්න කියලා නම් මේ ලෝකෙට ප්‍රශ්න කරලා කියලා තියෙන්නේ. ඒ නිසා ඒකට ලෝකෙම උත්තර නෑ. Taman දැනගන්න ඕනේ මේකවත් නොවෙන්නේ. හැබැයි මේ තල්ලේක සූත්‍රයේ ඒක අනියමාර්ථයෙන් කියලා දෙනවා මිසක්කා සල්ලේක සූත්‍රයේ ප්‍රධාන තේමාව නෙවෙයි. කෙසේ නමුත් අටුවචාන් වහන්සේලා සැක කරනවා ඇයි මේ මහා චොන්ද වගේ ස්වාමීන් වහන්සේ නම බුදුරජාණන් ළඟට ගිහිල්ලා මේ අවුස්සන්නේ යම් කිසි කෙනෙක් භාවනා කරන පටන් ගත්ත පමණින් ස්වාමීන් වහන්සේ අත්වාද අත්වාදයේ ආත්මය සම්බන්ධ කරගත්ත මිච්ඡා දිට්ඨි සහ ලෝකයේ සම්බන්ධ කරගත්ත මිච්ඡා දිට්ඨි සියල්ල අයින් වෙනවාද කියලා අහනවා හොඳ ප්‍රශ්නයක්. නැත්නම් මුල් ධර්මානුකූල හොඳ ප්‍රශ්නයක්. මොකද නිවන ලැබපු කෙනෙක්යි මේ ප්‍රශ්නේ අහන්නේ. එයාට තේරෙන්නේ නැද්ද? නිවන ලැබනකොට මෙන්න මෙතනදී මගේ දෘෂ්ටිය නැති වෙන්නේ. මට දෘෂ්ටිය නැති වෙන්නේ සීල විසුද්ධියද, චිත්ත විසුද්ධියද, ධිට්ඨ විසුද්ධියද එයාට තේරෙන්නේ නැද්ද? ඒ බුදුහාමුදුරන්ගෙන් අහන්න ඕනද කියන ප්‍රශ්නෙට තමයි ඔය අර අර කියන අර්ථකථන දෙන්නේ. ඇත්තටම කියනවා නම් භාවනා කරන එක්කනාට ඒක වැටහෙනවද නැද්ද කියන එකත් වෙනම ප්‍රශ්නයක්. ඒක තවදුරටත් භයානක කරලා එහෙම නැත්නම් තවදුරටත් මේක විලල් කරලා තවදුරටත් මේක ලෝක ප්‍රශ්නයක් ඇති වෙන හැටියට බලත හැකි සාමාන්‍ය දල වශයෙන් බෞද්ධයා කියනවා අපි සම්මා දිට්ඨිකයි අනිකුත් ආගම් මිත්‍යා දෘෂ්ටිකයි කියලා. ඒතර මේ බෞද්ධයන්ගෙන් 199%ක්ම භාවනා කරලවත් නැහැ. ඒගොල්ලෝ දන් දෙන ගමන් කියනවා අපි සම්මාදිට්ඨිකයි. ඒගොල්ලෝ සිල් රකින්න ගමන් කියනවා අපි සම්මාදිට්ඨිකයි. භාවනා කරලමත් නැති ලෝකේ. ඒ නිසා අපිට කියන්න බෑ එහෙම නැත්නම් මේ බෞද්ධයන් වශයෙන් කියන්න බෑ අපි මූල ධර්මවාදී නෙවෙයි කියලා. මොකද අනෙක් පිරිසක් භාවනා අපි දාන සීල භාවනාවේ මේ දාන දෙන ගමමුත් දාහනේ නොදෙන එක්කනට මේ අන්‍යාගමක අදහන කෙනෙකුට මිත්‍යා දෘෂ්ටිකයි කියලා කියනවා. ඒකට ඒවන්තයවත ඔබ සම්මාදිටිකද කියලා. එහෙනම් අපි දානෙත් දෙනවනේ කියලා පටන් ගන්නවා. මෙතන කියනවා දන් දීලා විතර නෙවෙයි සිල් දකලා විතර නෙවෙයි භාවනා කරලා මානසිකාරයේ පවත්වද්දිත් එයාගේ අත්වාදයේ පිළිබඳ සම්මිච්ඡාදිට්ඨි සහ ලෝකවාද පිළිබඳ මිච්ඡාදිට්ඨි පහ වෙනවාද කියලා අහනවා. ප්‍රාණසික මුළු උත්තරේම තියෙන්නේ නැහැ කියන්නේ. භාවනා කරන එක නාගවත් තව නැහැ. ඉතින් එහෙමනම් අපි බෞද්ධ වෙච්ච පමණින් අනික් අය මිච්ඡා දිට්ඨික අපි සම්මා දිට්ඨිකයි කියලා කිව්වට ඒක ඒ තරම්ම ලේසි නෑ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ගේ මේ බෞද්ධ වෙච්චි පෘථජන වෙච්චි භාවනා නොකරනාට මේ ප්‍රශ්නේ අදාළත් නෑ. ඒගොල්ල කිව්වයි කියලා වග කියන්නේත් නෑ වග වෙන්නේත් නෑ. මේ වගකීම වගවීම එන්නේ භාවනා කරලා විපස්සනා මට්ටමට ගිය යම් ප්‍රමාණයකට දිනුනෙච්ච යෝගාචරයට විතරයි. අනික කාට මේ ප්‍රශ්නේ අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා සම්පප්පලාප කියන කේ ඩොං ගන්න දන්නේ නැහැ. කෙලස් කියන කේ ඩොං ගන්න දන්නේ නැහැ. කරනවා කරනවා කරනවා කරනවා කොච්චරද? ඔත් භාවනා කරන්න ගිය එකන සීලයත් අපි කිව්වොත් කය වචන දෙකත් හික්මව ගන්න යම් ප්‍රමාණයක ප්‍රතිතද කිරීමක් කරනවා. යම් ප්‍රමාණයක හික්මීමක් කරගන්න. ඊට පස්සේ <clears throat> සමාධිය යම් ප්‍රමාණයක් ඇති කර ගැනීම සඳහා එක තැනක හෙල්ලෙන්නේ නැතුව වාඩිලා එකම අරමුණක හිත තියාගෙන తాවකාලිකව එහෙම ඒ අවස්ථානුකූලව හෝ නීවරණ පොඩ්ඩක් තලාව ඔබනවා. එතකොට ඒ වෙනත් යෝගාචර තාම තේරෙනවා. <clears throat> හිතේ වෙහෙස තාම තියෙනවා. මේ හිතේ දුක තාම තියෙනවා. දරත පරිලාහ දැවිලි තැවිලි තාම තියෙනවා. ඉතින් එහෙම මේ භාවනා කරගෙන යනකොට යම් යම් පොඩි පොඩි අත්දැකීම් ලැබිලා තිබුණත් නිවර්ණ කපපු හිතක මත අත්දැකීම් ලැබලා තිබුණත් කැපී පේන තරමේ දුක කඩුවීමක් නැහැ. ඇත්ත වශයෙන් කියනවා වැඩිවීමක් වගේ තමයි පේන්නේ. වෙනද නොතිබිච්ච තරම් කයේ කම්පන චංචල වැටහෙනවා. වෙනත නොදැනිච්ච පුංචි ශබ්ද පව කඩ ගන්න පටන් ගන්නවා. වෙන්ද නොතනිච්ච පුංචි හිතවිලි පවා කෙලස්ද නැද්ද මේ ලොකුවට වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට ඒ කෙනාට ඇති වෙන ප්‍රශ්න තමයි මේ චුන්දු සාංශය අහන්නේ. මේ දානෙත් ශීලෙත් සමාධියත් කියන මේවා ඉක්මවලා අතහැරලා විසිකලා නෙවෙයි ඒ වගේ යම් යම් ප්‍රමාණයකට දක්ෂකම් ඇති කරගෙන කුසලතා ඇති කරන පිම්පුරවගෙන විපස්සනාවට නගලා විපස්සනාවෙත් මානසිකාර්ය පටන් අරගත්ත මේ යෝගාවචරයා දෘෂ්ටි සම්බන්ධව තැනකටපත් වෙච්ච කෙනෙක්ද තමයි සතුට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකේ තාමත් අත්වාද පරිසංගිත දෘෂ්ටි, ලෝකවාද පරිසංගිත දෘෂ්ටි තියෙනවාද කියන එක හරෝජන්සේ කෙලිම නැහැ කියන්නේ නැහැ. නමුත් පෙන්ලා දෙනවා. ඒක පිළිබඳව ඉදිරි ගමනක් තිබුණාට මෙයාගේ තාමේ දෘෂ්ටි ගහණය මේකට කියනවා මෝහ පටල කියලා. මෝහ පටල ලොකු වෙනසක් වෙලා නැහැ. ඒක නිසා අපි දැන් ඉන්න ප්‍රශ්නේ දැන් මේ යෝගාවචරයක් වශයෙන් අපි මේ භාවනා වැඩමුළුකේදී ඉන්න ගත කරන්න පටන් අරගත්තොත් අපිට පේනවා අපි වගේ භාවනා කරන භාවනා කරන්නේ අපේ සංසාරයෙන් බලවත් අපි හම්බෙච්ච කලාතුරකින් හම්බෙච්ච අවස්ථාව. ඒ වගේම මිනිස්යන් අතර පැත්තක දාන බෞද්ධයන් අතර පවා මේ වගේ යෙදී සදී පැහැදී භාවනා කරන පිරිසට අපි අහුවෙලා තියෙනවා සුළුතරේට. විශාල පිරිසක් කරන්නේ. ඒ කරන පිළිසෙත් අපිට යම් යම් ප්‍රමාණයකට භාවනාමය අත්දැකීම් ලැබිලා තියෙනවා. එතකොට අපිට කොච්චරක් අපේ එහෙම නැත්නම් කැපිපේන ප්‍රමාණයක දෘෂ්ටි වල අඩුවීමක් මේ වෙනකොට වෙලා තියෙනවද? නැද්ද? නැත්නම් අපි දන්නවනේ සෝවාන් කියන පළවෙනි නැවත නොහැරෙනා නැවත නැති නොවෙනා වූ ඥානයක් ලබා ගන්න පළවෙනියෙන්ම සක්කාය දිට්ඨි නැති කරන්න ඕනේ ඕනේ. ඉතින් අපි දැන් 100ක් තිබුණු සක්කාය දිට්ඨිය දැන් කොච්චර අඩු කරලාද කියන එක අපි මේ ඉදිරි ගමන ප්‍රගතිය මයින්ඩ් දෙන එක උපමානයක්. ඒ ගැන බැලුවොත් සාමාන්‍ය මානසිකාරයක් පවත්වන්න පුළුවන් කෙනාට මේකෙදි තියෙන ආතිමේව නකෝබන්තේ බික්කුණෝ මානසිකාරෝතෝ මානසිකාරය. එහෙම නැත්නම් හිත යමකට එල්ල කරන්න පුළුවන් ශක්තිය. මේ නන්නත්තර වෙලා හිත දිගේ ගමන් කරන හිතවිල්ලට අපි කියනවා අසතිමත් හිතක් කියලා. එහෙම නැත්නම් මේ මතු පිට පාවෙන හිතක් කියලා. ඒක තමයි පෘථග්ජන හිත කියන්නේ. නමුත් යම් කිසි කෙනෙක් එහෙම නැහැ හරියට පසුබිම් සකස් කරලා එහෙම නැත්නම් අවශ්‍ය ආසන කාරණා සකස් දිච්ච වේලාවක තමයි පුළුවන් ඉරියව්ව පවත්වා ගන්න. තමයි පුළුවන් ගත්ත මූල කර්මස්ථාන හිත පවත්තාන. ඒ පවත්තන වල පවත්තනට ඒ මූල කර්මස්ථානය පිළිබඳව නිකන් සාමාන්‍යයෙන් මේ ආදිතෝව මනසිකරෝතෝ කියනට කියන්න පුළුවන් අරමුණ වෙනස් වෙන බව තේරුම් ගන්න පුළුවන්. සමතේ තියෙන අරමුණ ස්ථිරයි ස්ථිරයි කියලා තේරුම් ගන්න. ආනාපානේ දිහා බලා ඉන්නකොට නිමිත්තක් පහළ වෙච්චාම සමත යෝගාචරයා ඒ නිමිත්ත තහවුරු කරගන්න උත්සාහ කරනවා. විපස්සනා යෝගාචර දන්වයි නිමිත්ත වෙනස් වෙනවා. වෙනස් වුණාට කලබල වෙන්න එපා. කලබල නොවීම තමයි විපස්සනා කියන්නේ. ආනපාන නිමිත්ත විතරක් නෙවෙයි ආනපානෙත් වෙනස් වෙනවා. ආනපාන කරගෙන ඉන්නකොට ආනපානයේ නිමිත්තයි දෙකම වෙනස් වෙන විතරක් නෙවෙයි. ඒකට බාධා කරන්න එන වේදනාව බැලුවොත් ඒකත් වෙනස් වෙනවා. ඒක බාධා කරන්න එන ශබ්ද බැලුවොත් ඒකත් වෙනස් වෙනවා. ඒක බාධා කරන්න එන හිතවිලි ගත්තොත් ඒකත් වෙනස් වෙනවා කියලා. මේ අපි හැප්පෙන්න හදන දේ පශ්චාත්තාප වෙන දේවල් එහෙම නැත්තම් කියනවා දුක් කරදර ගන්න දේවල් එමෙ ස්ථාවර දුක් කරදර දෙන දේවල් නෙමෙයි. ඒව ගැන ඔච්චර කතා කරගෙන ඉන්න එපා වෙනස් වෙනවා. අන්නේ මේ මානසිකාරයේ තියෙනවා නම් දෙයක් දිහා හොඳට බලාන ඉඳලා ඇස්පිල්ලම් ගහන්න නැතුව එක දිගට බලාන ඉඳලා බලාන ඉඳ ඉඳ ඉඳ ඉඳ ඒක අරමුණ වේවා අරමුණෙන් ඇති වෙච්ච නිමිත්තක් නැත්නම් හේවණල්ලක් වේවා අරමුණට බාධා කරන දෙයක් වේවා කොයි දේ දිහා බලාන හිටියා ඒකේ තියෙන මේ වෙනස් වෙන සුළු බව දකින්නකොට කියත හැකි ආගේ හිත මේ මානසික ආරයට වැටිලායි කියලා නැත්නම් මේ වෙනස් නොවේවා කියලා හිතන මේක ඉතිරව මට මේක ලැබේවා කියලා හිතන හිතවිල්ල ඒත් එක්ක රණ්ඩු කරන්නේ නැතුව විනාශ වෙනවා. මම ඒකට පිට ඒක ගන්න එක මම කැමති. මම මේක කරගෙන යනවා කියලා මට්ටමට ගියාට අත්වාද සංයුක්ත පරිසංයුක්ත දෘෂ්ටි අයින් වෙලාද මෙයාගේ? එහෙම නැත්නම් ලෝකවාද පරිසංයුක්ත කෙලස් පටලවා ගැනීම සංකෘත අයින් වෙලාද කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. දුරුවන් කරන්න පුළුවන්ද අයින් කරන්න පුළුවන්ද කියලා. ඒතර බුදුරජාණන්සේ දෙන්නේ පොඩ්ඩක් දිග උත්තරයක්. බුදුරජාණන්සේ සඳහන් කරනවා අත්වාද පරිසංයුත්තේ පිළිබඳ මමයා කියලා ගත්ත කෙනා දැත්ත මම ඒකකයක් පුද්ගලයෙක් තැනැත්තෙක් ඉත්‍ත්‍යාවක් පුරුෂයෙක් ගුණයක් වශයෙන් ගන්න මේ අත්වාදයේ පිළිබඳ මමයා කියලා ගන්න එක පිළිබඳව දෘෂ්ටිය පිළිබඳව කතා කරන සරුවචන්සේ සඳහන් කරන්නේ මෙයා එකෙක් එකියක් නැත්තම් තනත්තෙක් තනත්තියක් ඒකකයක් කියලා ගන්න එක යාර තේරුම් ගන්න පුළුවන් තේරුම් ගන්න වෙනවා කවදා හෝ මේක මේ අඩු ගානේ පහක එකතුවක් රූප වේදනා සංඥා සංකාර විඥාන. මේ සමහර ඇත්තන්ට කියලා දෙනකොට එයාගේ චරිතයේ බුදුදහම වාචයට තේරෙනවා නම් මේ මනුස්සයාට වේදනා සංඥා සංකාර කියන නාම ධර්ම එක්ක කියලා දෙන්න ඕනේ එහෙම නැත්නම් තේරෙනවයි කියලා. බුදුජානන්සේ මේක විස්තර කරන්නේ පට වියාපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා. අර රූප කොටස් පහකට කඩලා පෙන්නනවා. රූප කියන දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන රූප කොටස තියෙන භෞතික කොටස. ඒක පහකට කඩලා බෙන්නනවා. පඩවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන. ඒකට විඥාන කියන තනි පන්ති ඇතුළත වේදනා සංඥා සංකාර විඥාන කියන පහම ගොඩ වෙනවා. එතකොට එයාට රූප පිළිබඳ විශේෂණය කළා කියලා දෙන්න ඕන නම් ච ධාතුරෝ යම්බිකෝ පුරිසෝ මහණෙනි මේ පුරුෂයෙක් කියලා කියන්නේ ස්ත්‍රියාවක් කියලා කියන්නේ ධාතු හයක් පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඤ්ඤාණ. එහෙම නැත්නම් සාමාන්‍ය මෙතන කියන්නේ රූප කොට සම්පින්නණය කරලා පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කෙනෙක් එක වචනෙට දාලා විඤ්ඤාණ කියලා සඳහන් කරන තනි වචනේ වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියලා කඩලා පෙන්නනවා. දැන් මේ සූත්‍ර විකාශය වෙලා යන තාලෙට ඒකෙ පෙන්නනවා මේ රූප කොටස විතරක් අරගෙන. අපි සතිය පිටුනකොට කාය අනුපස්සනා කියලා ඕක තමයි කරන්නේ. මේ පහම එකතරේ අරගෙන ඒකට සතිය පිටවන්න අමාරුයි. මොකද අපේ සතිය පොඩි මාතෘකාව සංකීර්ණයි. ඒ නිසා පටන් ගන්නකොට මේ සතිය යම් ප්‍රමාණයක වඩා ගන්න ආයුධ ටික ගා ගන්න ආයුධ ටික සකස් කර ගන්නකම් මුද්‍රයන්වන්සේ රූපයට පමණක් මේකට රූප කර්මස්ථානය කියලා කියන නැත්නම් කායානුපස්සනාව කියලා කියනවා. එහි පමණක් සතිය වඩන්නේ කියලා කියනවා. නැත්නම් සතිය වැඩිම සඳහා අරමුණක් වශයෙන් කය පමණක් ගන්නයි කියනවා. ඒතර ගන්නේ කය කියන එකේ පුද්ගලයෙක් කියන එකේ තනත්තෙක් කියන එකේ තනත්තියක් කියන එකේ ස්ත්‍රියාවක් කියන එකේ රූප කොටස පමණයි. ඊට අරගෙන මේ රූපය මම කියලා තමයි මේ ලෝකේ පවතින මතේ. රූපං අත්තනෝ සමනුපස්සති. දැන් ආත්ම දෘෂ්ටියත් එක්ක මේ රූප කොටස් කලපලා අපි මේ ගැටේ ලියන්න හදන හැටියක් නෙවෙයි. රූපං අත්තනෝ සමුදපස්සති. මේ මගේ කය තමයි මම කියන්නේ. එතෙන් ආත්මය කියන්නේ මම තමයි. මේ කය තමයි කියලා. ඉතින් ඒක තමයි අපි කෙනෙක් අනන්‍යතාවය බලනවායි කියලා කියන්නේ. කෙනෙක් තව කෙනෙක් නොවි මෙයාමයි කියලා බලනකොට යාගේ රූපේ තමයි ෆොටෝ එකක් අරගෙන බර කීයද ඒ ටික තමයි දෙන්නේ. ඒක තමයි ඇමරිකන් සිස්ටම් එක. බටහිර ලෝකයේ අපිට කියලා දුන්නේ කෙනෙක් තව කෙනෙක්ගේ වෙන් කර ගැනීම සඳහා අපි රූපේ තමයි උපමාන කරන්නේ. කෙස් කළුද සුදුද දත් කීයක් තියෙනද උස කීයද පල්ල කීයද ඩෙන්ටි කාඩ් එක මොකද්ද ෆොටෝ එක මොකද්ද ඒ ටික අරගත්තා පස්සේ වෙන් කරනවා. ඒ තමයි ලෝකේ පවතින ක්‍රමය. ඒ නිසා රූපේ මම කියා ගන්න ක්‍රමයට තමයි අපේ ওই තියෙන බැංකු රක්ෂණ සංස්ථා සහතික පාස්පෝර්ට් ඩෙන්ටිටි කාඩ් ලයිසන් කැමරාවක් විතරක් කියලා බලන් ඉන්නේ කියලා කියන්නේ මේ රූපේ උඹ. දැන් අපි මේ පදනමේ තමයි යන්නේ. ඒතර කෙනෙකුට තේරුම් ගන්න වෙනවා මේ මිනිස්සු ලහ ගහනකොටම අටයි වැරදි වැරදි දෘෂ්ටියක ඉන්නේ. මෙහි ඇවිල්ලා අපි මේවා බාර ගන්නවයි කියලා කියන්නේ අං තට්ටුවක් විතරයි අඩු අපිට. මොන කරන්නේ මේක නියන්නේ ලෝකයන්නේ මෙතන. ඒ නිසා රූපං අත්තනෝ සමනුපස්සති කියන එක තමයි ඇමරිකාව කියන්නේ. රූපේ තියෙනවා නම් වෙන මොකක්වත් නැහැ. ඒ සඳහා ඕනේ ගණක් වේදන් කරවට ප්‍රශ්නයක් නැහැ. ඒක තප්පර දෙකකට රූපය හදා ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි අද තියෙන රූපලාවන්‍ය නැත්නම් ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එක තමයි අද රිජීම් චේන්ජ් කරන්නේ. ඒගොල්ලෝ මේක අවුරුදු ගාන පරිශන කළ බලලා තියෙනවා මේ මැට්ටෝ මේ මැට්ටියෝ මේ මේ මූණත් අහඩු ඔප කරලා දෙනවා නම් ඕනේ ගණක් වේදක් කරනවා. විලිලජ්ජ නැතුව ඇඩ්වර්ටයිස් කරනවා. ශ්‍රී ලංකාවේ පත්තරේ ඇඩ්වර්ටයිස් කරනවා මේ රෙක්සෝනා ගෑවොත් අම්මයි දුවයි දෙන්නම සමාන වෙනවා කියලා රූපේ. අම්මා වගේමයි දුව කියලා. යටින් දාලා තියෙනවා අම්මා වගේ දුවලා ඉන්නවනම් කරුණාකරලා අපේ කන්තරුවට එන්නේ කියලා ඇඩ්වර්ටයිස්මන්ට් එකකුත් ඊට යට දාලා තියෙනවා. ඒගොල්ලෝ රෙක්සෝන ගෑවේ නැතර ප්‍රශ්නයක් නැහැ. මේක තමයි අද තියෙන ඇඩ්වර්ටයිස්මන්ට්. අපි බලන්න උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි ගත කරන මේ රංගපෑමේ එහෙම නැත්නම් අපි කරන භූමිකාවේ අපේ රෝල් මොඩල් එකේදී මේ රූපං අත්තනෝ කියන එකට කොච්චර බහගෙන තියනවද කියලා. ඉතින් භාවනා කරගෙන යනකොට කොයි වෙලාවකදී හරි මේ මානසිකාර්ය යොදලා එහර කොච්චර වැටහීමක් එන්න ඕනේද මේ මුළු ලෝකෙම රූපං අත්නෝ කියන මේ විශේෂම ශිෂ්ටයි කියන සමාජය. එහෙම නැත්නම් මේ දියුණුවයි කියන සමාජය නැත්නම් පළවෙනි ලෝකය කියලා කියන්නේ. මේ තනි ක්‍රම සෝබණයක් විතරයි කියන්නේ මේ කටුකුරුන් දේශාංශ කියනකොට කියනවා ඒ රූප ලාවන්‍ය කියන එකේ මේ පිටහමේ මේකට කියන්නේ ඡවිය කියලා. පිඩර්මිස් ඇංගස්ට්‍රොම් එකක් විතර ඇති තමයි පළ ගැඹුරු තියෙන්නේ. ඕකේ තමයි ඔක්කොම මායම තියෙන්නේ. පුළුවන් නම් හොඳ ලස්සන කෙල්ලෙක් අරගෙන හැම ගහන්නේ කියලා කියනවා. ඔක අයින් කෙරුවට පස්සේ මොකද වෙන්නේ? පෑන්ස්ටම් එකමාර විනිවිදලා බැලුවොත් මොකද වෙන්නේ? ඒක විනිවිද කරන්න බැරුව තමයි අද මේ තරම්ම රූපං අත්තන සමනපස්සති තියෙන්නේ. බුදුහාමුදුරුව සඳහන් කරලා තියෙනවා නිච්ඡම්ම ගාවි කියලා. දෙනක් අරගෙන හැම ගහලා බලන්නේ කියලා කියනවා. යන යන තැන හැප්පෙන තැන රිදෙනවා. ගහක් ළඟ හිටියොත් මැස්ස වහන. වතුරට ගියොත් මාළු කොටනවා. බිම්බු දිය ගත්තොත් ගල් ඇලෙනවා. ඒ නිසා හමක් නැති දෙනක් ගත්තොත් මොන තරම් වදයකද ඉන්නේ. නමුත් හැම දාලා ගත්තට පස්සේ ඒක මා බුදුමාකාර ග්‍රේස්ෆුල් කතියක් තියෙනවා. ඒ නිසා මේ භාවනාවේදී නැත්නම් අපි කරගෙන යන ඔය වැඩපිළිවෙලේදී මේ පින්නන්න මොකක් හැදුවත් බලන කෙනාට ඒක විනිවිදින්න මේ රූපේ ආත්මය වශයෙන් මවාගෙන යන මේ ලෝකයක් ඒ පුද්ගලයාත් නැත්නම් මේ බලන මමත් ඒ දෘෂ්ටියමද බලන්නේ නැත්නම් මේ පෙන්වන්න හදන දේ විනිවිදින්න පුළුවන් විපස්සනා කරනවා කියන්නේ ඒක තමයි ඕනම දෙයක් විනිවිදලා බලන්න. එතකොට ඒ කෙනාට වැටහෙනවා නම් මුළු ලෝකෙම ඉන්නේ රූපං අත්තනෝ සමනපස්සති කියන කතාව. එතන මමත් රූපෙට බැඳිලා කටයුතු කරන හැම වෙලාවකම දැන හෝ නොදැන දෘෂ්ටි ඉන්නේ. ලෝකමතේ නම් ඒකමයි. ඒක කවදාවත් නැති කරනවා. ඒක ඇත්තටම උගහක් එළියට ආවේ මේ ශිෂ්ටාචාරෙත් එක්ක. වැද්දන්ගේ වැද්දියන්ගේ ඔක තිබුණේ නැහැ. සත්තුන්ගෙත් නැහැ. යක්ෂයින්ගෙත් නැහැ. ප්‍රේතයින්ගෙත් නැහැ. නිරසත්තුන්ගෙත් නැහැ. උන් රෙදියන් දින්නෙත් නැහැ. මේ රූපලාවන්‍ය කතාව නිසා අපිට තේරුම් ගන්න පුළුවන් භාවනා කරන කෙනෙක් මේ අන්දන් හදලා ඇඳිල්ල එහෙම නැත්නම් මේ ඇඳගෙන ඉන්න කට්ටිය දිහා බලනකොට ඒ අණුවම රැල්ලට අහු වෙලා යනවද නැත්නම් ගඟ දිගේ ඉහළට පීනන්න එහෙම නැත්නම් මේ රූපං අත්තනෝ සමුනුපස්සති කියන මේ දෘෂ්ටිය අභියෝගයට ලක්කරනද ඒ කෙනාට සිද්ධ වෙන්නේ භවනා කොච්චරක් දියුණු වුණාද කියලා පස්සේද කියලා. නැත්නම් තමන් පිළිබඳව තමන්ගේම ඇති හැටි දැකීම කොච්චරක් දියුණු වුණාට පස්සේ දෙයට මේක මෙහෙමනම් ඒකත් එහෙමයි යතායේතං තතයිදං යතායේ තතයිතං යතායේතං තතයිදං මිනිහක් ගියා බලලා ඒක කොහොමද මේකත් එහෙමයි මේක කොහොමද ඒකත් එහෙමයි <clears throat> නියුනට ඇක්සිඩන්ට් එකක් කළා පැටලා ඉන්න කෙනෙක් දිහා බලලා ඕකත් මෙහෙමයි මේකත් මෙහෙමයි කියලා තේරුම් අරගන්න මට්ටමකට එන්න භාවනා කොච්චර යන්න ඕනද කියන එක දෙයනාචි පළවෙනි උත්තරෙම දෙනවා ඊට පස්සේ වේදනාවක් අරගෙන මුළු ලෝකෙම ඉන්නේ ප්‍රෙෂර් ප්‍රින්සිපල් එකේ. සැප හොයන වැඩ පිළිවෙලක ඉන්නේ. සාධාරණත් අසාධාරණත් ධාර්මිකුණත් අධාර්මිකුණත් හරි වුණත් වැරදි වුණත් සැප ලැබෙනවා නම් ඒක අරගෙන යන ලෝකයක් තියෙනවා. එහෙම අරගෙන යන නීතියක් තියෙනවා. එහෙම අරගෙන බැංකුවක් තියෙනවා. එහෙම අරගෙන රක්ෂණයක් තියෙනවා. එහෙම අරගෙන අරගෙන යන ජනමාධ්‍යයක් අද තියෙනවා. ඒක අරගෙන යන අධ්‍යාපනයක් තියෙනවා. ඒකට තමයි අපේ දරුවෝ බී කරන්නේ නැත්තම් දොළපි දෙන්නේ දෙන්නේ. සැප හොය. ඌ ඒක කොන ප්‍රශ්නයක් නෑ. හොඳ හෝ නරකෝ බල්ලා මැට්ටෙන් උනත් කමන්නේ මීවල්ල නම් බල්ලු මර බල්ලු මරලත් හරි කමන්නේ ලල්ලි ගත්තට ඥාව ගන්න නෑනේ. එහෙම අධ්‍යාපනයක් තියෙනවා. ඉතින් ඒකට දැන් මේ භාවනා කරන එකනා මේ ලෝකයාම යන මේ මුළු අධ්‍යාපනයෙන් අපි ඔළුව කුරුවල් කරලා තියෙන විදියට මේ භාවනාදී කොච්චර දුරට මේ වේදනාව පටලවාගෙන එනතම මේ භාවනාවේදී සාමාන්‍ය වෙලාවෙදී කටයුතු කරනවා වගේ මේ සැප හොයන ගතිය තහ දුක මගහරින්න හදන ගතිය පරියන්කේදී කොච්චෙක් දුරට බලපාන. සක්මණේකදී කොතෙක් දුරට බලපාන. එදිනෙදා වැඩ කරන කොතෙක් දුරට බලපානවද කියලා දැනගෙන මේ වේදනාවක් දිග්ගට බලනින්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් දන්නවා කවදාක සැප වේදනාවක් සැපෙන් ඉවර වෙන්නේ නැහැ කියලා. අනිවාර්යයෙන්ම සැප වේදනාවනේ දුකේ. ඒක කවදාවත් දුක් වේදනාවක් දුකින් ඉවර වෙන්නේ නැහැ. ඒක ඉවරනේ සැපෙන්. ඒ නිසා මේ වේදනාව දිහා බලලා යා රංගනේ රංගපැහැටි බලලා හැරලා යන්න අරින්න ඕන. මූණට බලනකොට සැප වුණාට යනකොට දුක තියෙනවා. මූණට දුක වුණාට යනකොට සැප තියෙනවා. ඉතින් මේ දෙක දැක ගන්න බැරුව අපි මේ මුළු ලෝකයක් එක්ක තාක්ෂණයක් එක්ක මේ sannivedanayak එක්ක හොඳටත් ගිහිල්ලා අඟහරු ලෝකයටත් ගිහිල්ලා පිටරටවල් අභිබම්බරේ භවණේ කරලා මොකද්ද කරන්න හදන්නේ මේ සැප හදන්න හදනවා ඒ සැප හොයලා වෙනකොට වෙනස් වෙලා ඉවරයි වෙන දුකක් බාටපත් වෙලා. ඒ තරම් මේ වේදනා චෛතසිකයක් දිගේ එහෙම නැත්නම් මෙහෙම කියන කොච්චර වෙලා වේදනා චෛතසිකයක් දිගේ බලහින්න පුළුවන්ද? මේක වෙනස් වෙන සුළු දෙයක් කියන එක තේරුම් ගන්න. නැත්නම් නිත්‍ය සැකක් දැපක් වශයෙන් නැත්නම් හතුරට නිත්‍ය දුකක් දීමට අපි කොච්චර ආවුද හදනවද? අපි කොච්චර සමීකරණ හදනවද? ඒක හතුරට සැපක් වේද දුකක් වේද කියන්නේ හතුරගේ ප්‍රශ්න මත. අපේ දරුවන්ට සැප දෙන්න අපි කොච්චර සමීකරණ හදනවද? ඒත් ඒක දරුවට දෙපක් වේද නැත්ක් වේද කියන එක සම්පූර්ණ අම්බයක්. ඊට පස්සේ සංඥා. සංඥාව කියලා කියන්නේ යමක් හඳුනා ගැනීම සඳහා අපි තියෙන ලකුණු. ඊට පස්සේ ලකුණු හරුව හඳුනා ගැනීම. ඉතින් ඒ නිසා අපි මේ ලෝකේ හැම දෙයක්ම හම්බ වෙන වැදගත් කියලා හැම දෙයකටම අපි ලකුණක් දීලා තියෙනවා. නාමකරණයක් කරනවා. nomenclature. විද්‍යාවේදී භෞතික ජීව විද්‍යාවේදී මේ සත්ත්ව විද්‍යාවේදී භෞතික උද්භිද විද්‍යාවේදී මේ සත්තු නම් කිරීමේ කලාව ගෝත්‍ර සහ ಜಾති නමානුව මේ මේකෙන් පස්සේ තමයි එක එක භෞතික විද්‍යාව මේ ජීව විද්‍යාව සත්ත්ව විද්‍යාව උද්භිද විද්‍යාව කියලා කියන්නේ. එසේ උද්භිද විද්‍යාවේ මේ මේ මේ කුල ගෝත්‍ර හැදුවා. සත්ත්ව විද්‍යාව හැදුවා දැන් ඔක්කොම පොත් කරලා ඒ ඔක්කොම නම් කරගෙන පන්ති කාමරයට ගියාම පිස්සු වට්ටනවා. අර ලයිස්තුව ලියලා ලියලා ලියලා ලියලා ඒකම කටපාඩම් කරලා ලියපු එක පාස්. හත්ත පහක වටනගවන්න මේ දැකලවත් නැති පැල. දැකලවත් නැති සත්තු. හරි සත්ත්ව ජීවිද්‍යාව කියලා පොතක් තියෙනවා. ඒකේ මේ අපි දන්න සතෙක් ළඟට එන්න පොතේ තුනෙන් දෙකක් කියවන්න ඕන. එතකම්ම දෙන්නේ අපි කවදාවත් දැකලා නැති ඒක ජීවිතත්තු අරක මේක කියලා ඉතින් ඔක්කොම කටපාඩම් කරලා ලියලිය ලියලිය ගියාට පස්සේ තමයි මේ එදිනදා ජීවිතේට අදාළ ප්‍රශ්නයක් කිට්ටු කරන්නේ නෝට මේ තඩි පොත පොතෙන් තුනෙන් දෙකක් විතර ගියාට පස්සේ ඔන්නේ අන්තම් තේනවා කිට්ටු කරන දෙයක්. එතකම්ම මේ නාමකරණය හරහා අපි ඔළුව මේ බඩගින්න නිදිමත මනුසකම ඒව මොකක්වත් නැතුව මේ සංඥා තෝගේ කද තියෙන. කොම්පියුටර් ආවට පස්සේ ගියා කිලෝකට. ඒක කියන්න පුළුවන් කම්පියුටර් ආවනිසාද IT age එක කියලා කියන එක. තාක්ෂණය නැත්නම් information technology කියලා කියන්නේ. අද විතර මිනිස්සයා පටලවාගත්ත යුගයක් මුළු මානව ඉතිහාසෙම නැහැ. කොච්චර information technology දියුණුවත් අද විතර පැටලිච්ච. අද විතර cyber attack දෙන්නේ. අය විතර මේ අරයාගේ බැංකුවේ ඉලක්ක මේ බැංකුවට දාගන්නේ වුණා. කද්දාකවත් තිබුණේ නැහැ. මේ ටෙක්නොලොජි එක වැඩි වුණාට කියලා තමයි කියන්නේ තවත් දියුණු වෙයි කියලා කියනවා. දෙයියන්ගේ තමයි පීඩ තියෙන්නේ. බුදුන්ගේ සරණක් නම් ලැබෙයිද කියලා සැකයි. ඒ තරමටම මේ සංඥාකරණය වයර් මාරු කරනවා. වයර් මාරු කරුවට පස්සේ මොනවා වෙනවද කොහේ යනවද කියලා හොයන්න බැරි වෙනවා. ජාත භාවනා ලෝකේ ගත්තත් මේ සෝවාන් උනායි කියලා කියනවා ධ්‍යාන ලැබුවයි කියලා කියනවා මට අම්මා පෙන්නුවයි කියලා කියනවා මට අර ඥාන පහුණායි කියලා කියනවා මේ නිමිත්ත පහළ වුණා කියලා කියනවා භාවනා කරන කහ පාට පහළ වෙච්ච හොඳ ස්වාමීන් වහන්සේ නිල් පාට පහළ වෙච්ච හොඳ ස්වාමීන් වහන්සේ රතු පාට පහළ වෙච්ච හොඳ ස්වාමීන් වහන්සේ කියලා එක එක එක ලයිස්තු හදාගෙන ඉන්නවා මේවා සංඥා බව කවුරක්වත් දන්නේ නැහැ මේ පේන හැම එකක්ම කරදරයක් මේ ඔළුව අංජබජල් කරන දාගත්ත දෙකක් අරගෙන ඒකෙත් කියන්නේ. ඉතින් මේක කාටද පුළුවන් වෙන්නේ? මේ සංඥාවක රූපයටත් වැඩිය වේදනාවටත් වැඩිය වහා වෙනස් වෙන සුළු. නම බුදුචානන්සේ සඳහන් කරනවා. අරමුණක් නිමිටි කරන්න තරම්වත් අරමුණක අරමුණක් ලෝකේ පවතින්නේ නැහැ. මෝඩයෙකුට විතරයි අරමුණක් නිමිටි කරන්න පුළුවන්. ඒක අනිමිත්තයි. ක්වොන්ටම් ෆිසික්ස් වල කියනවා ඕනම කුඩා අංශුවක ලක්ෂණ දෙකයි තියෙන්නේ. ඒ ගමන් වේගය සහ ඒකේ ස්කන්ධය. අංශු කුඩාන කඩාන කඩාන කඩාන ගියාට පස්සේ ඒක අඩු වෙනවා. ඕනම අංශුවක් ගත්තොත් ශක්තියක් අංශුවක් බාටපත් වෙනකොට ඒකේ ස්කන්ධය තියෙනවා. ඒකේ වේගය තියෙනවා. විශාල යන්ත්‍රයක් තියෙනවා ඔය මේ යුරෝප අකරේ පොළොවේ යට තියෙන්නේ ඒකේ වට රවුම පොළොවේ යට මීටර 100ක් යටින් ගහලා තියෙන වින්ගයක් කපලා බිංගි විතර මීටර 27ක් දිගයි. ඇතැම්ම 27ක් වුණ විතර. ඉතින් ඒකෙත් හයි කරලා බැලුවට පස්සේ තමයි කියන්න පුළුවන් මේ අංශුවේ වේගය බලන්න අංශුව හයි කෙරුව යන්ත්‍රය සකස් කරොත් අංශුවේ බර බලන්න බෑ. අංශුවේ බර බලන්නේ යන්ත්‍රයේ සුසර කෙරුවොත් වේගය බලන්න බෑ. ඒ නිසා එක අංශුවකවත් බර සහ වේගය එක චිත්තක්ෂණයක බලන්න බෑ. දෙකොල්ලක බලලා එකතු කරලා හදපු බොරුවක් තමයි අපි ළඟ මේ එකක ಗುಣ දෙකක් තියෙනවා කියලා කියන්නේ. කියන්නේ. ඉතින් එහෙමනම් මේ දෙයක් වේගය කියලා කිව්වහම ඒ කියන්නේ නන් ලෝකල් කියලා කියනවා. මෙතනක් තියෙන පුළුවන් මෙතනක් තියෙන පුළුවන් ඒ තමයි වේගය කියනවා. බර ගත්තාම ටොංගන රහතන් වලින් කියන්න බෑ. මිලි මයික්‍රෝන වලින් ග්‍රෑම් වලින් තමයි මනින්න තියෙන්නේ. මේ තරම් වෙනස් වෙන දෙයක ඇති හැටි එහෙමනම් අපි මේ භාවනාවේදී මානසික කාර්ය පවත්වන නිමිත්තක් ගන්නවා අරමුණක් ගන්නවායි කියලා කියන්නේ ඒක අනිවාර්යෙන් භාවනාවේ උපක්‍රමයක්. නමුත් භාවනා කරගෙන කරගෙන යන මොකද වෙන්නේ? ඒ නිමිටි ගන්න ඉස්සෙල්ලා නිමිත්ත නැති වෙලා යනවා. ඒකට කියනවා අනිමිත්ත කිය. ඒකට අපි සතිය වඩනවා. නිමිත්තේ වඩිය සතිය වඩලා වඩලා වඩලා මේ බලාන ඉන්න දේ වෙන දෙයක් වඩපත් උනත් වෙන එකකට ගියත් මේකම විපරිණාමය උනත් සතිය කැඩෙන්නේ නැතුව පාත්‍රනකට අපි කියනවා ඒක දැන් සතිය තියෙන අනිමිත්ත කියලා. එවැනි සමාධියකට කියනවා අනිමිත්ත සමාධිය. ඒක තමයි නිවනට කිට්ටුම සමාධිය. අනිමිත්ත අපහිත ශුන්‍යත. ඉතින් එතකොට බුදුජානකසේ සඳහන් කළ තියෙන යමක් නම්කරනද නැවත සැරයක් බලන්න තරම් දෙසරයක් පහළ වෙන්නේ නැහැ. ඒක සීක්‍රේ වෙනස් වෙනවා. ඒත් මේ නාමකරණය කියන එක දාගත්තට පස්සේ ඒක ස්ථිරසාර කරගෙන තමයි අපි අනන්‍යතාවය හදාගෙන ඩෙන්ටි කාඩ් හදාගෙන ඇඟිලි සලකුණු තියාගෙන ඔක්කොම කරන්න හදන්නේ අපිට මොකක් හරි අපේ අනන්‍යතාවයක් තියන්න හදනවා. කොච්චරක් භවනා කරන්න ඕනද කියලා මේකෙන් බුදුරජාණන්සේ අනිමාර්ථයෙන් අහනවා. මේ සංඥාව මම නෙවෙයි. ස්ථිරතර දෙයක් නෙවෙයි. සංඥා ඕනේ ලෝක ජීවිතේ. නමුත් මේ සංඥා කොච්චර ශීඝ්‍ර වෙනස් වෙනවද කියන එක Tamanටම වැටහිලා. භවනාදී Tamanටම වැටහිලා මේ මතුවෙන මගදී හම්බෙන මේ පුංචි පුංචි සංඥාවල් දිගේ කතන්දර ගොතනවා වෙනුවට මේ මතුවෙන හැම එකක්ම එන්නේ නැති වෙන්නයි කියලා කොණ්ඩඤ්ඤ සාංශ කිව්වාගේ සම්බන්තං යංකිච්ච සමුදේ ධම්ම සම්බන්තං නිරෝධං. ඒව ගැන කතා කරන්න දෙයක් නැහැ. කතා කරන තරම් ඒක අපි කතා කරනකොට ඒක ගිහිල්ලා ඉවරයි. ඉතින් එවැනි දේවල් අල්ලගෙන අපි ශෝකාන්ත චරිත කතා හදනවා, දුක්ඛාන්ත නාටකම් හදනවා, ටෙලි ඩ්‍රාමා හදනවා, නවකතා ලියනවා, චිත්‍රපටි හදනවා, ලෝක සම්මාන දෙනවා, මැග්සීසි සම්මාන දෙනවා, නොබෙල් ප්‍රයිස් දෙනවා. මොකද එහෙම බලන්න එකක් තියනද මේකේ? අන්න ඒ ටික මේ භාවනා කරනකොට තමන්ගේ මේ විපස්සනාව කර්මන්නේ වෙලා ඇවිල්ලා මම මේක කියන්න ඕන කියලා හිතනකොට කියන්න ඕන දෙ කිහිල්ලෙවරයි. අන්නේ මට්ටමට එනකම් සංඥාව ආත්මී කරගන්න එක ස්වභාවයි. නිසා දරුවචාන්සේ මේ මහචුද්ද ස්වාමීන් වහන්සේට නෑ කියලා උත්තර දෙන්නේ නෑ. කියලා කියනවා මේ අත්වාද පටිසංයුක්ත දෘෂ්ටිවල රූපය ආත්මය කරගත්තත් වේදනාව ආත්මය කරගත්තත් සංඥා කරගත්තත් නැත්නම් සංස්කාර කියලා කියන අපි කෙරුවවල් තියෙන උදේ ඉඳලා හැඳ වෙනකම් මගේ නිර්මාණ මගේ නිෂ්පාදන මගේ නවන මේ දෙවෙනි પરම්පරාව මල් ලියලද පොත් ඒ ඔක්කොම අපි අපිට කීචනාමකට ගන්නවනේ නම් පිටිපස්සෙන් දා ගන්න ගන්නවනේ ඒ ගන්නා තාකල් අපි ඒව අපිට ආත්මයට ආත්මේ දියුණු කරන්න ආත්මේ අනන්‍යතාවයක් දෙන්න නැත්නම් ආත්මය මවා පෙන්වන්න පුම්බන්න හේතු කරගන්න. නමුත් මේ ඔක්කොම මේ සංස්කාර කියන්නේ නැත්නම් මා විසින් සකස් කරන ලද දේවල්. මේ තියෙන දේවල් එහෙමේ කරන්නේ අපි අන්නේ එහෙමේ කිරීම. සියල්ලම කෙලස් බව දන්නවා. අබ්බේ සංඛාරා දුක්ඛ. අබ්බේ සංඛාරා නිච්ච කියලා. නිසා තවත් දුරටත් මේ සංස්කරණ සකස් කිරීම, ගොඩනගා ගැනීම තා එකතු කිරීම කරන්නේ නැති වෙන්න කියපු නිසා නෙමෙයි කවුරක්වත්. කොත්තර හොරගන නිසාවත් ආදායම් බද්දට අහු වෙන නිසාවත් නෙමෙයි. මේ කරනවයි කියලා කියන්නේ. මේ ගලන ගලණයට යන්න දෙන්නේ නැතුව වෙනස් කරන්න හදන දේවල්. විනාශ නොකර ඉන්න පුළුවන් නිසා නෙවෙයි මම මේ කියන්නේ. වෙනස් කරන්න වෙන දේවල් වෙනස් කරන්න වෙන ඒක අහන දෙයක්. නමුත් මේකට මේ තරම් හිට කරදර අරගෙන පේටන්ට් රෙකෝඩ් කරගෙන මම යරක හැදුවේ මේක මගේ කියාගෙන නටන්න හදනකොට කොච්චරක් ආත්ම දෘෂ්ටියක් ඇති වෙනවද? ඒක හරියන්න හරියන්න ආත්ම දෘෂ්ටි වැඩි වෙනවා. බුදුන්සේ සඳහන් කළ තියෙනවා මහාන කමේ ආසවට්ටානීය ධර්ම කියලා හතරක්. එංග හීතල වෙනව ඇහෙනකොට. ඒක විශේෂයෙන්ම මේ භික්ෂුන් වහන්සේලා සම්බන්ධ කරලා කියන්නේ. යමෙක් භාවනාදී වුණ වලක් කළා එක තැනම පල් වෙන මෙත්තයි වෙන ධර්ම හතරක් තියෙනවා. බහුසුත භාවය වැඩි වෙන්න වැඩි වෙන්න ආසවට්ටානිය කියලා බුදුහාමුදුරුවෝ කියනවා. අසුවිරු ඥාන වැඩි වෙන්න වැඩි වෙන්න ඒ මාසය මැට්ටෙක් වෙනවා. ඒක තනම මෙට්ටයි වෙනවා. ඒක තනම ටැග් ගහින්න පටන් ගන්නවා. ලාභ කීර්ති ප්‍රශංසා වැඩි වෙන්න වැඩි වෙන්න මෙත්තයි වෙනවා. උපසම්පදා වෙලා වස්කාන වැඩි වෙන්න වැඩි වෙන්න මෙත්තයි වෙනවා. ගෝල බාල පිළිස වැඩි වෙන්න වැඩි වෙන්න මෙත්තයි වෙනවා. ඉතින් අපි උපසම්පදා වෙනකොට පැවිදි වුණට හිතන්න හොඳම මුළු ත්‍රිපිටකයම කටපාඩම් කරනවා. ලාභ සත්කාර බණ කියනකොට ඔක්කොම සාදු කියන්න බණ කියනවා. ලාභ සත්කාර වැඩි වෙන විදිහට ගෝල බාල ගොඩාක් ඇති කරන්න හදනවා. ගෝක් වස්කාන වැඩුණාට පස්සේ අනේ යන තැන පාවඩ එලනවා මල් පූජා කරනවානේ මේ ටිකනේ බලාපොරොත්තු වෙන්නේ. බුදුදහස කියන මේ හතරම භාවනා ප්‍රගමණයට බාධා. මේ අමාරුවෙන් සකස් කරන දේවල් ඔය කටපාඩම් කරලා තියාගන්නවා කියන එක ඉබේ හම්බෙන දේවල් නෙවෙයිනේ. ඒ වගේම ලාභ සත්කාර කීර්ති සම්පන්න ඔක්කොටම හම්බෙන්නේ නෑනේ. ගෝල බාලයොත් ඔක්කොටම හම්බෙන්නේ නෑනේ. ඒ වගේම තැහෙන වක්කානක් ඉන්නකම් පරාජික වෙන්නේ නැතුව අනා ගන්න නැතුව ඉන්නවා කියන කරන්න බෑනේ. මේ කරන්න කරන්න වෙන්නේ එක දැන ටැග් ගැහෙන එක. එහෙම නැත්නම් මෙට්ට හිවෙන එක කියලා කිව්වොත් මේ වගේ අර වහපු කාමරයක් ඇතුළේ කිව්වට ප්‍රශ්නයක් නෑ. ඌ ප්‍රතිදී කියන්නේ නරකයි. මුදු බුදුජානකේ කියලා තියෙනක නම් ඇත්ත. ඌ ප්‍රතිදී කිව්ව ශරීර සෞඛ්‍යයට වගේ. කුටි කණ්ඩායම් වෙන්නේ. මේක කවදාද තේරෙන්නේ? භාවනා කරනකොට කාදාද තේරෙන්නේ? මොනවා කරුවත් අකුසල. මම මේ අකිරිය වාදයකට යන්න හදනවා එහෙම නැත්නම් මේ කාටවත් දුක් දකින්න හදනවා කියන එක නෙවෙයි. සංස්කාර කියන වචනේ සකස් කිරීම කියන එහෙම නැත්නම් රැස් කරනවා කියන අපි ළඟ තියෙන මේ ඇබ්බැහි ටික නොමිලයේ කෙලෙස ඇති කළ දෙන ධර්ම ටිකක්. නිකම්ම ඇවිල්ලා උපදෙස් දෙනවා අපිට නිකම්ම ඇවිල්ලා ගොඩ පෙරක දුරුකම් දෙනවා දෙන හරියක් දෙන්නේ සංසාරේ බවයි දෙන හරියක් දෙන්නේ පැවැත්ම සඳහා මේ නිවනක් සඳහා නැවැත්ම සඳහා නෙවෙයි අන්න ඒක තේරුම් ගන්න දවස කවදා දෙන්නේ කියන තැනටයි සර්වඥාන්සේ ගෙනියන්නේ යම් කිසි සංස්කාරයක් මමයි කියන තාකල් දෘෂ්ටි වෙනසක් වෙන්නේ නැහැ කියලා චුන්දහමරණ කියනවා අමාරුම කැල තමයි මේ විඥානය කියන්නේ මොකද්ද විඥානය කොහොමද දෘෂ්ටි ඇති කරන්න නැත්තම් මිත්‍යයි වෙන්න එහෙම නැත්නම් මිච්ඡා දෘෂ්ටික වෙන්න බලපානවා කියනක අපි ඉස්සරහට ජීව මොකද හේතුව ඒක මේ රූප වේදනා සංඥා සංඛාර වලට වඩා ගැඹුරු තාලයක් තියෙන්නේ දල වශයෙන් කියනවනම් මේ සමස්තයක් වශයෙන් පද්ධතියක් වශයෙන් තියෙන මේ ලෝකයේ දෙකට බෙදීම තමයි විඥානය කරන්නේ මම සහ මම නොවේ කියන දෙක ආපු ගමන් රූප පටලවිල්ල වේදනා පටලවිල්ල සංඥා පටලවිල්ල සංස්කාර පටලවිල්ල බොහෝමත්ම බරපතල පටලවිල්ලක් වෙනවා මේ මම මේ මම නෙවෙයි එහෙනම් me and not me මෙන්න මේ දෙක වෙන් කරලා දකිනවා නම් කවුරු හරි භාවනා නොකරපු කෙනෙකුට නම් පේන්නේ ඉතින් ඒක අනිවාර්ය දෙයක් ඒක වෙන් කරලා දකින එක කෙරෙන්න ඕන දෙයක් කියලා නමුත් භාවනාදී වැටහෙනවා පද්ධතිය සමස්තේ දෙකට බෙදලා ස්ප්ලිට් මයින්ඩ් කියලා කියනවා. මේක දෙදෑවර කරුවට පස්සේ ඉතින් පස්සේ තමයි වාද විවාද කලහ රණ්ඩු සරුවල් තෝතෝ අරපල සේරමේ. අන්නේ විඥාණය කරන මේ වැඩේ තේරුම් අරගන්නවා කියන එක විඥාණය හරහාම කෙරෙන්නත් එපයි. වෙනම මමෙක් නැහැ නේකට කරන්න. ඉතින් විඥාණයටම කරලා දුන්නත් එහෙම තෝ කරන හරියක් කරන්න දෙකට බෙදලා ආණ්ඩු කරන එක සුද්ධ නෙවෙයි ඒක කරන්නේ තෝත් කරන්නේ ඉච්චරයි කියලා තේරුම් ගන්න දවසක් එනකම්. දෘෂ්ටි වෙනසක් ඇති වෙන්නේ නැහැ කියලා. ඒක නිසා අපි මේ බුද්ධ ආගම කියලා උපැන සාතික ලිබ්බ පමේ පඹලිව පමනට දාන සීල භාවනාවල යම් මට්ටම කොච්චර මට්ටමකට එන්න ඕනේද තේරුම් ගන්නද අපි මේ ධිට්ඨිය කියන එක මොකද්ද කියලාවත් දන්නේ නැතුව අපි සම්මා දිට්ඨි පැත්තට දාගන්න හදනවා. ඒකේ ලකුණු ගන්න හැදුවට එතෙන්ටම තමයි චුන්දහවුරු තට්ටු කරන්නේ. තට්ටු කළ කියනවා මේ මානසික ආරේ මුලදීම ස්වාමීන් වහන්සේ කෙනෙකුට අත්වාද පරිසංයුක්ත දෘෂ්ටි හෝ ලෝකවාද පරිසංයුක්ත දෘෂ්ටි නැති වෙනවාද කියලා. පැහැදිලි උත්තරේ එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ කවදා හෝ භාවනා කර කර යනකොට මේ රූපේ මමයේ කියලා ගත්ත මේ මතය අභියෝගයට ලක් වෙනවා. බලන බලන රූපේ දී වෙලා යන පටන් ගන්නවා. එහෙමනම් දී වෙලා ගියාට මම යන්නේ මුකුත් වෙන්නේ නැහැ. මම ඒ උදේට රැට පුදිය ගන්න එක උදේට හැරෙනවා. ඒ අතරමැද කොහේ හිටියද කියලා හොයන්න බෑ මේක. ඉඳ ගියාට පස්සේ නැහැ. අවදි වෙච්ච ගමන් ආයෙත් ආද හෙට උදේ මොකද වෙන්නේ බලන්නකෝ දැන් ඉන්නේ මේ මේ වෙන තැනකනේ අද රැ පුදියන්න වෙන්නේ. හෙට උදේ නැගිටපු ගමන් වටපිට බලලා ඔරියන්ටේෂන් එක අරගෙන තමයි හුස්ම එළියට දාන්නේ. යන්තම් ඇති දැන් දැන් කැලි සෙට් එක ඔක්කොම තියනවා කියලා බලාගෙන තමයි හෙට උදේ පටන් ගන්න. එහෙම නොවුනොත් අඤ්‍ය බජා. කොහෙද මොකද කවුද අතපත ගාලා තමයි මේක ඔප්පු කරන්නේ. ඒකේ එතකොට තේරුම් අරගන්න මේ තමයි අපේ රූපය ආත්මේ වශයෙන් අරගෙන ඒකෙන් පටන් ගන්න හැටි. භාවනා කරලා යනකොට අපි යම් රූපයක් ගන්න අජ්ජත් වේවා බහිද්ද වේවා විපස්සනාදී අපි ගන්න අජ්ජත් රූපයක් කරන ඒක සම්පූර්ණයෙන්ම දිය වෙනකම්ම බලලා බලනවා ඒක දිය වුණාට ආත්මය දිය වෙනවාද කියන්නේ. නෑ. තාම ආත්මය හයි වෙන්නත් ඉඩ තියෙනවා. මට ඊට වැඩි විපස්සනා හොඳයි පින් සිද්ධ වුණා කියලා අරක ඝන බහල වෙන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා මේ රූපේ ආත්මය කියලා තියෙන එකේ හතරක් විස්තර කරනවා ඒ වන්තනේ. අද ආරම්භක දවසේ වැඩි ඇති. රූපය ආත්මයයි කියලා ගන්නවා. රූපයෙහි ආත්මය කියලා ගන්නවා රූපයෙන් ආත්මය කියලා ගන්නවා රූපයත් ආත්මයක් දෙක එකයි කියලා ගන්න. ඒ රූප කියන එක නේ ස්කන්ධ පහෙන් රූපේ පිළිබඳවම ආත්මය ඇති කරගන්න ක්‍රම හතරක් තියෙනවා. ඒ හැම ඒ හතරම අපේ සාමාන්‍ය ව්‍යවහාර භාෂාව බවට පත් වෙලා ඉවරයි නේ. අපි ඒක නිකන් මේ එක් බාහිර අරගෙන ඉවරයි. ඒක ඒක තමයි සම්මති කියලා බාහිර අරන් තියෙන්නේ. ඒක විස්තර කරනකොට මේ නිදර්ශන සහිත විස්තර කරන්න හදන පොත්පත් වල ලියනවා රූපේ රූපේ ආත්මය කියලා කියන එක නට උපමාවක් දෙනවා පහන් දැල්ල සහ ආලෝකය දෙකම එකයි කියලා හිතගන්න. පහන් දැල්ල තියෙන හැමතැනම ආලෝකය තියෙනවා ආලෝකය තියෙන හැමතැනම පහන් දැල්ල තියෙනවා. ඒ නිසා පහන් දැල්ල රූපේ නම් ආලෝකයේ ආත්මේ නම් ඒ දෙක එකටමයි තියෙන්නේ කියලා පටලවා ගන්න පටලවා ගැනීම වගේ රූපේ තියෙන හැමතැනම ආත්මය තියෙනවා. ආත්මය තියෙන හැමතැනම ආත්මේ නියෝජනය කරන රූපයක් තියෙනවා කියන්නේ. එහෙම නැත්නම් රූපයේහි ආත්මය තියෙනවා කියන එකට නිදර්ශනයක් දෙනවා. මලක් සහ සුවඳ වගේ කියලා. ඒ මල නියෝජනය වෙන්නේ සුවඳේ සුවඳ තියෙනවා මල තියෙනවා මල තියෙනවා සුවඳ තියෙනවා මේ දෙක වෙන් කරන්න කැමති නැහැ. මලයි සුවඳයි දෙකම එකක එක මල්ලේ දාගන්න. එහෙම නැත්නම් රූපයෙන් ආත්මයක් වෙනවා ආත්මය ඇති කිරීමේ ආසන්න කාරණා රූපේ කියන එකට පෙන්වන්නේ ගහක් සහ හේව නැල්ලක්. ඒ ගහෙන් හේව නැල්ල උදේට දිගට වැටලා මධ්‍යන වෙනකොට කෙටි වෙලා හැන්ද වෙනකොට දික් වුණාට ගහින් වෙන් කරන්න බෑ. ඒ වගේ අපි හැම වෙලාවෙම හිතනවා මේ මම මේ රූපේ තියෙන හැම තැනම ආත්මයේ මේජර දික් වෙමින් කෙටි වෙමින් පවතිනවා කියලා. එහෙම නැත්නම් ආත්මයේ ආත්මයේ රූපේ තුල මේක ඇතුළේ කොහේ හරි තැනක තැම්පත් වෙලා තියෙනවායි කියලා මේ කරඬුවක් ඇතුළේ තැම්පත් කරලා තියෙන වටන වස්තුවක් ධාතුන් වංශ ටිකක් වගේ මේ රූපෙට තුවාල වෙනකොට බයයි අර ඇතුළේ ඉන්න ආත්මෙට තුවාල වෙයි කියලා. ඒ නිසා රූපේ අරස කරනවා. මේක ඇතුළේ තියෙන්නේ කියලා. මේ වාගේම වේදනාවේ එහෙම නැත්නම් වේදනාව ආත්මය කියලා වේදනාව වෙන් ආත්මය කියලා වේදනාව වෙහි ආත්මය කියලා වේදනාව තුල ආත්මය තියෙන කියලා අපි අපේ දරුවන්ට වේදනාව එනවා දෙනවට කැමති නැහැ. අපේ මිත්‍යයන්ට අහන්නට එනවට කැමති නැහැ මොකද ඒගොල්ලන්ගේ ආත්මයට තුවාල වෙයි කියලා. ඒ නිසා අපි කියනවා මේ සාමාන්‍ය හම්බ කරනකොට මට හම්බ කරගත්තට මදි. නැත්නම් මගේ ඇහ කන දිවනාසය පිළිවට මදි. අපි ඒක රකින්න එපායි. මගේ ඇහ කන දිව නාසය පිනවීමේ තෘෂ්ණාවට කාම තණ්හාව කියනවා. අපේ පවුලේ අම්මගේ තාත්තගේ ඔක්කොගෙම කියන භව තණ්හාව. ඉතින් අපි අර ඒ මගේ කියා ගන්න කෙනෙකුට දුකක් කෙනකොට කැමති නෑ. එහෙම නැත්නම් මගේ හතුරට සැපක් කෙනකට කැමති නෑ. අර දුකක් එනවා. මේ විදිහට අපි මේ දුක අල්ලගෙන නැත්තම් මේ දුක කියන චෛතසිකය අල්ලන පුදුමාකාර තරංග ඇහිලක් ගන්නවා කරටා ගෙවිලක් කරනවා කතන්දර ගෙතිලක් කරනවා මේ ඒ ගත්ත උපමානයක් තමයි කියන රූපෙම වේදනාවම මොන තරම් චපලද කියලා දන්නේ නැතුව ඒකේ තරම්ම චපල දෙයක් නමුත් ඒක අරගෙන තියෙනවා අපි මගේ අයට සැප දෙන්න ඕනේ අනික් අයට සැප නොදෙන්න ඕනේ දුක් දෙන්න ඕනේ කියලා පුදුමාකාර වහන්සියක් වෙනවා සල්ලි හම්බ කරන හම්බ කරලා මේ බඩ ඕස්තරයක් ගන්න පණ රැක් ගන්න නෙමෙයි අපිට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. අපිට තියෙන්නේ අන්න අර විදිහට ඒ කාම තණ්හා ඒකෝලගේ භව තණ්හාවක් නිසා ಜಾති ආගම් දේශපාලන ආරවුල් දේශ සීමා ආරවුල් යුද්ධ පුදුමාකාර පැකිල්ලක ගිහිල්ලා. ඒ යුද්ධයක් වුණාට පස්සේ ඒක සුද්ධ කරන සුද්ධ කරන සුද්ධ කරන ගිහිල්ලා බැලුවොත් මොකද්ද පොඩි වර්ධවටගෙන ඉලක් විතරද වෙලා තියෙන්නේ. මේ ඉච්චර මිනිස්සු මරා ගන්න තරම් එච්චරම ආයුධ හදා ගන්න තරම් මේක දෙයක් නැත්තේ නෑ. නැත් ඒකට යන්නේ අපි අර එවිසුනාට පස්සේ ඒකත් එක්ක කරගෙන යන රණ්ඩුව දිහා බලනකොට රාජ්‍යයන් කරන දේවල් එහෙම නැත්නම් ඒ ඉස්සර කිච්ච අද වගේ ඉස්සර කිච්ච යුද්ධ වගේම අදත් හැම වෙලාවෙම යුද්ධයක් තියෙනවා අපි අතර. පුද්ගලික යුද්ධට අපි කියන්නේ අසහනය කියලා. ආතතිය කියලා. එහෙම නැත්නම් අසන්තුෂ්ත භාවය කියලා. හැම කෙනෙක් ගාම වැඩෙනවා. කැනඩායි නෝටාව මම දැක්කා ඉතන අලුත්ම ගහලා තියෙන පත්‍රේ 35ක් ඒ අවුරුද්දේ තිබිච්ච ජනගහනය 35ක තිබුණු ආතතිය දැන් 40කට නැගලායි කියන. හම්බ වෙන හම්බ වෙන මනුස්සයා කතා කරලා පොඩ්ඩක් පැත්තකට ගිහිල්ලා කතා කරලා කියනවා ડિප්‍රෙෂන් එකක් තියෙනවා. ෆ්‍රස්ට්‍රේෂන් එකක් තියෙනවා. අසහනයක් තියෙනවා. ඒකට හිතන්නේ මේ ඔක්කොටම තියෙනවා කියලා මට විතරක් ආව එකක් කියලා. මොකද රජේ කැමති නැහැ ඔක්කොටම තියෙනවා කියන්නේ. රජු කියන සයිකියාට්‍රික් කෙනෙක් ගාඩි ලෝක සනීප කරන්න පුළුවන් කියලා. මොන සනීප කරනවද? වතුරේ තෙත ගතිය අයින් කරන්න බෑ. වතුර කිව්වොත් තෙත තමයි. මේ ආර්ථිකය වෙනකොන කොහේ යන්නද ආසානේ නැතු. ඒ මොකද අර සැප ඉල්ලන ගතිය. ඒ අර සැප විතරයි. වෙන මොකක්වත් නැහැ. ඉතින් ඒ කටයුත්ත සඳහා ජනමාධ්‍ය කරන ජඩ වැඩේ තමයි සංඥා විපල්ලාස කියන්නේ. සංඥා පටලන. ඒගොල්ල අපිට දෙන්නේ තොරතුරු ඔක්කොම සංඥා මාර්ගයේ. ඒ සංඥා ටික එක එකන එක එකන අපිට අඳවලා ඒ අනුව තමයි අපිට උදේ හන්දෑව ගෙනත් දෙනවා ලෝකේ තියෙන හැම තුප්පහයි කුප්ප හේරම එකතු කරලා ප්‍රවෘත්ති කියලා ඔළුවට දාන විනාඩි 5ක් ඇතුළත අපි වෙනුවෙන් ඒගොල්ලෝ අඟහරු ලෝකෙටත් යනවා තුරතුරු හොයන උදේ රෑ නෑ කෙලින් කටින් ඉඳගෙන තුරතුරු හොයන යා විතනවා අනේ අම්මේ අපි ගැන අපේ අම්මා අම්මලා අපච්චිලාට වැඩිය පුදුම සන්තෝෂයෙන් මේගොල්ලෝ කියලා තොරතුරු හොල දෙන මොනවා කියනද දෙන්නේ. එක දිගට සීරියල් කිලින් ස්ත්‍රී දූෂණ බැංකු කඩපුවා ඒ සියරමට දාගත්ත පස්සේ අපි කොච්චර ජඩද කියලා තියෙන අහිංසක ජීවිතයක් ගත කරන ගමන් අර කුණු අරපු ටික තේරම හම්බුනේ නැත්තම් බතට ලුණු නැති වුණා. නැතු ජීවත් වෙන්න බෑ. දැන් දවස් 10 ඉවරලා ගෙදර ගියාම මොකද වෙන්නේ බලන්නකෝ. ඒ ඉරියස් එක දාගෙන තමයි software එක දාගෙන තමයි ඊට පස්සේ වැඩ පටන් ගන්න. මේ මේ දවස් 10ම දැන් හම්බ වෙන්නේ නැතුව යනවා නේද? දෝස් එක නෑ මේ දවස්වල අර මේ කක්කා. ඊයේ ගමන් ඉඳගෙන කක්ක ටික කාලා තමයි වැඩි පටන් ගන්න මොනවා වෙලාද දන්නේ නැහැ ඩොලර් එක නැගලක් දන්නෙත් නැහැ බහැලක් දන්නෙත් නැහැ පෙට්‍රල් ගහනද කොහොමද දන්නෙත් නැහැ රත්තරන් මිල ඉහළ පහළ ගිහිල්ලක් දන්නෙත් නැහැ යකඩ මිල ඉහළ පහළ ගිහිල්ලා දන්නෙත් නැහැ ඕව දන්නේ නැතුණි ගමේ භාවනා කර කර ඉඳලා මොන නිවන් දකින්නද කියලා හිතෙනවනේ ඉතහායේ සංඥාවේ බටලවල තියෙන බලන්න මේක හිතනවද මේක හිතනවද මිනිස්සු අශිෂ්ට අශිෂ්ට වෙහිත ගත කරපු කාලයක් තියෙනවනේ වැද්ද වශයෙන් ඕක ඊටාම දුර්වලයි. නිසා ගෝත්‍රය ඇතුළේ විතරයි ප්‍රශ්න තිබුණේ. ජාතින් අතර ප්‍රශ්න අපිට තිබුණේ නැහැ. මම කියන්නේ ආපහු වනචර වෙන්නේ කියලා. හැබැයි ඒක විදිහකට කියනවා නම් අරඤ්‍යගතව කියන්නේ වනචරයන් කියන එක තමයි. බුදුහාමුදුරුවෝ කියන්නේ ගැලියට ඵලයන් කියලානේ පටන් ගන්නකොට. වනේට යනවා කියන්නේ වනචර කියන එක තමයි. ඉතින් අපිට ඒක දැන් ඒක නිකන් මේ නూరు වෙලා තියෙනවා. අපිට අපිට හිතිලා තියෙන දැන් මේ මේකේ ඉන්න සුද්ධෝ නම් මේ අවුරුදු 200නේ රෙදි අඳින්න පටන් අරගෙන. උන්ගේ ශිෂ්ටාචාරය අවුරුදු 200කට වැඩි නෑ උන් ලේච්චු. දැන් රෙදි නැතුව ඉන්න බැරි සයිස් එකක් කියලා. ඉනික නිකන් ඉපද යනකොටම රෙදිත් එක්ක ආවා වගේ දැන් ඒ පටලවාගෙන තියෙන්නේ. අපිටත් එහෙම පටලවිල්ලක් තියෙනවා. අපි මේක එකනාගේ ಜಾති ගැඳුම් හදාගෙන මොකද්ද දුක දැඳුන මේ විකට ඇඳුම් තරගෙන් ගත කරන්නේ. මම හරි ආසයි එයාපෝට් එකට ගියාම මේ විකට ඇඳුම් තරග දිහා බලන්න. එක එක නයි ඒ ඒ රටේ ගෙනල්ලා පද්ද පද්ද යනවා ඉස්සරහින්. පැත්තකට බලාගෙන ඉන්නකොට පේනවා නඳු මොස්තර මේ මේ ඇතුලෙන් බලනකොට තද අසහනයක, තද මානසික පීඩනයක, අසහනයක නමුත් පිටපැත්තෙන් බලනකොට අසුචි කලයක් පිටින් පිටාරු කරලා තියෙනා වගේ යණ යන තැන පූජාව වැగిරෙනවා. නමුත් බලාගෙන ඉන්න තරම් දෙයක් තියෙනවා. මොකද මේ මේ සංඥාව පටලවන හැටි. රූපලාවන්‍ය සංස්කාර කියලා කියන්නේ අඳුරේ. පුරාජීව කියාපෑම. අඳුරේ විතරයි ඊයේ නෑ. අහන්නේ අයියෙන් අඳුරවා. එතන විසිල් ගෙවන මොකද බල්ටි බල්ටි ගන්නෑ. විසිල් එක විතරයි. හැම තැනම ගියාම එච්චරයි තියෙන්නේ. මොකද අද තියෙන්නේ මේ වා දැක්වීම. මම පෑම්. එනිසා මේ සංස්කාරවල අද අද පොඩි ළමයෙකුට පයි ශිෂ්‍යත්ව ඉගෙන ගන්න ළමයෙකුට උළුවට දාලා තියෙන දේවල් දිහා බලනකොට මේ අඳුරපෑම හරහා 10%කට වැඩිය ලංකාවේ ළමයින්ට වැඩි එකක්වත් තියනවලු මොන විදිහකින් සනීප කරන්න බැරිද මොන බේතක්වත් අහන්නේ එළම කාදාකත් අම්මත් එක්ක සතුටින් කතා කරන්නේ නැහැ ගෙදර ඉඳදී පන්ති බාර ගුරුවරුත් එක්ක කතා කරන්නේ නැහැ මොකද වෙන්නේ අලුගෝසුව වගේ අපායට ගියාම කරන්න තියෙන වැඩ ටික මේගොල්ලෝ කරනවා මේ. ඉතින් ළමයට අර සුන්දර ළමා ශ්‍රී ලංකාවේ ඇත්තෙම නැහැ. මේ සංස්කෘතිය ළමයි අන්දනවා, සකස් කරනවා. මේ ඉදිරි සමාජයේට මේ සංස්ක සකස් කිරීම කරනවා. ඒ සකස් කිරීම කරන්නේ අමලට දාතර කරගන්න බැරි දේවල්. අර දරුවෝ ලව නටවන්න හදනවා. ඉතින් ඒක අපි හිතන දරුවන්ට තේරෙන්නේ නැහැ. හොඳටම තේරෙනවා. අපිට වැඩිය තේරෙනවා. සුන්දර ළමා ජීවිතය ගත කරන දරුවෙකුට ඒ ළමා ජීවිතයේ සුන්දරකම ඒ වේ තෙල්ලම් කරන යුගයේ හොරකම් කරුවට පස්සේ මුඛා කරත් සහගහන අපරාධයක්. ඒ නිසා දලයි ලමතුමා කියනවා දෙමාපියන්ට වෛර කිරීම නොකරන එකම දරුවෙක් අතට නැහැ කියලා. දරුවා අනිවාර්යයෙන්ම දෙපාර්තමේන්ට වෛර කරනවා. පොඩි shift එකක් වෙලා තියෙනවා අවුරුදු 40ක් ඇතුළත. ඉස්සර වෛර කරුවේ තාත්තටලු දැන් වෛර කරන්නේ අම්මට කියලා කියනවා. ඒක මේ සෝෂල් මේවකදී මේ ගවේෂණයකදී හොයලා තියෙනවා. දැන් අදරුව වෛර කරන්නේ අම්මට. ඒ නිසා කියනවා ලෝක යුද්ධ නැතර කරන්න ඕන නම් ප්‍රශ්නේ තියෙන්නේ උත්තරේ තියෙන්නේ අම්මලා තියෙ කියලා. ගෙදර ප්‍රශ්න පිට දෙන්න එපා. ගෙදර ප්‍රශ්න ගෙදරින්ම නැතර කරන්න. ඒතර ලෝක යුද්ධ නැතර කරන්න පුළුවන්. මොකද උත්තරින් තමයි වැඩි පටන් ගන්න. මොකද මේ බැරි දේවල් මම අඳුර පාන්න හදනවා. සුඛෝපභෝගී වැඩ කරනවා. එහෙම නැත්නම් පාරිභෝගිකත්වයට වැඩෙනවා. ඒතුලි දරුවේ හැදෙන්නේම අන්නරාර කුණු වෙච්ච පරිසරේ. හිතන්න අපි අත්තම්මල මුත්තම්මල කොච්චර පරිසරේ සුරක්ෂිතව කොච්චර අර්පිතවසන්දායකව ඇති කියන්න දන්න ලෝකට අපි හැදුවද කියලා. දැන් අපි මොකද කරන්නේ? ඉතින් ඒක කවදද භාවනා කරන කෙනෙකුට ඕක වැටෙන්නේ. මේ භාවනාවේදී නිකන් මෙහෙම ඉඳගෙන කහ පාට නිල් පාට දකින්න එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. අපි මේ භාවනා කරන දැන දැනුම අපේ ඊගාව પરම්පරාවට සමාජයට ඇතතුම් පැතුම් කොට යහන් තැනට එන දවසේ තමයි මේ දෘෂ්ටියක හැබෑ වෙනසක් පටන් අරගන්නේ. ඒක නිසා මේන් තොර වෙන ක්‍රමයකුත් නැහැ. මෙච්චරමයි තියෙන්නේ. නමුත් ඒක වුණත් මම පටන් ගන්නකොට කිව්වා වගේ තමන්ටම තමන්ගේ භාවනා ඉදිරියට යන්නේ පස්සට යන්නේ. දෘෂ්ටිය දැඩි වෙනවද දෘෂ්ටිය ලිහිල් වෙනවද කියලා දැනගන්න තමන්ටම බැරි නිසා තමයි චුන්දහඳුරු බුදුහාමුදුරන්ගේ බාහ අසරයි ස්වාමීන් වහන්සේ භාවනා යෝගාවචරය මූලික මනසිකාර්ය පටන් ගන්නකොටම දෘෂ්ටියෙන් බැහැර වෙනවද? අත්පටිණන් වෙච්ච දෘෂ්ටි ලෝක පාද පරිධන් වෙච්ච දෘෂ්ටි පුදාස් කියන්නේ නැහැ. එදා තමයි භාවනාවේ හැබෑ වෙනසක් එහෙම නැත්නම් ජීවිත පරිවර්තනයක් එහෙම නැත්නම් අගයන් ආඩම්බරවල වෙනසක් එහෙම නැත්නම් සම්මා ආජීවයේ වෙනසක් තමන්ගේ ජීවන රටාවේ වෙනසක් වෙන්නේ එදාට. ඒක කවදාවත් පාට කාටවත් කරන්න බෑ. භාවනා කරත් ඒක නොවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා Taman දැනගන්න ඕනේ කවදා හෝ සම්මාදිට්ඨි සම්මා සංකප්ප හරි ගියා නම් මම මේ සම්බන්ධ කරන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේද සම්මාදිට්ඨි කියලා කියන දෙයක් තියා හරි නිවැරදි දැක්ම සම්මා සංකප්ප කියලා මේ යනව පහළ වෙන කල්පනා යහ කල්පනා එදාට විතර අපේ වචනේ හැදෙන්නේ සම්මා වාචා එදාට විතරයි අපේ සම්මා කම්මන්තය හැදෙන්නේ. කලීට නොකල යුතු කාරණා තේරෙන්නේ. එදාට විතරයි සම්මා ආජීවය හැදෙන්නේ. මම මගේ ජීවන රටාව, මම මගේ බඩ රසාව, මම හම්බ කරන ක්‍රමේ මොකද්ද කියලා කාට හරි කල්පනා වෙලා කල්පනා කරපමණ කරන්න බෑනේ අපි රජපෞල වල නෙවෙයිනේ අපි කාට හරි පහින්දින්න ඕනේ ඒක වෙනම දෙයක්. නමුත් ඒක හරියට තේරුම් ගත්ත දවසේ තමයි මම හිතන්නේ ඒක තමයි මේ චුන්ද සංසයන්. මිනිසුර කවදා හරි තේරෙයිද? තමන්ගේ ජීවන රටාව, තමන් බඩ රස්සාව සමාජයට බලපානවා. ඒ සමේ සමාජයේ මොන જાති කෙරුවත් යහපත් පුළුල් බඩ රස්සාවක් තෝරගන්න. මේ මයිතන අපි ගොඩක් ලාගත්තෙන් සමන්නත කරනවා. හොඳම බඩ රසා මොකක්ද කියලා අහුවොත් කියන්න තියෙන්නේ හිඟා කණ එක තමයි. බුදු යන්නාන්සේ කිරුවේ ඒක තමයි. පිටු සිඟා වඩිනවා. කැමති නම් මොනවාරි දීපල්ලා. නෑනේ නිකන්. මොන රස්සාව ගෙවුවත් හැම එකේම තියෙන මොකද්ද ඉතින් ඔක්කොම ලහිඟා කන්න ගියොත් මොකද වෙන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි බය වෙන්න දැන ඕගොල්ලෝ කවදාවත් පැවිදි වෙන්නේ නැහැ නේ. හිතන්නේවත් නැහැ. ඕගොල්ලෝ හිතන්නේ බුද්ධ ආගම රකින්න ඔය ඉන්න විදිහට ඉඳගෙන හම්බ කරගෙන උඩ ගහගෙන හම්බ කරන හම්බ කරලි වෙලා පන්තල් හදලා දාහන දීලා කරන්න හදන හැබැයි මම වෙනස් වෙන්න ඕන කියන එක තාම මොන දිහා බැලුවට පේන්නේ නැහැ ඉතින් මේ වැඩමුළුවෙන් පස්සේ ඒ වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතෙන් නැත කරනවා ආශිර්වාද දෙනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා